ඉතින් මේ නරක ගුණය මෙහෙමයි. ඒකේ හිටියොත් මේ මේ ආදීනවයි. ඒකට සරුවචනන්සේ ප්‍රධානී ශ්‍රාවක පිරිස දැන් මේ සූත්‍රයේලා අපේ මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේ ඒ අමක්ඛී බවස අපලාශී බව අලංකාර කරන ධර්මයක් විදිහට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවාම යා ඒ මකු භවයේ ඉඳලා නොමකු භවට පලාශී භවයේ ඉඳලා අපලාශී භවටපත් වුනහම ඒ කෙනාට අනික් ඇත්තෝ ළඟට ඇවිල්ලා උපදෙස් දෙනවා අනුකම්පා කරනවා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා ඒ වුණොත් යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන මකු බව ඒකට අපි සිංහලෙන් කියන්නේ ಗುಣ මකුකම කියලා ගුණමක බව, පලාසී බව ඒකට ඇත්තටම උගාක් විරල වචනයක්. ඒක පාවිච්චි වෙන්නේ අපේ සාමාන්‍ය සමාජයේ පාලි පොතේ බුද්ධ ජයන්ති පොතේ ඒක පරිවර්තනය කරලා තියෙන යුගග්‍රාහී බව කියලා. ඉතින් අර පලාසි වචනේ කිව්වත් යුගග්‍රාහී කිව්වත් දෙකම අපට තේරෙන්නේ නැහැ. මොකද ඒකේ දිනදා ජීවිතයේ අපි පාවිච්චි කරන්නේ නැති නැත්නම් අපි විවහාරයට ආපු වචන දෙකක් නෙවෙයි. නමුත් ඒකේ තියෙන්නේ කවුරු හරි සමාජයේ වැදගත්ෙක් පිළිවෙලට වැඩක් කරන දැකපු කෙනෙක් දැකලා එයා ගැන කවුරු හරි ස්තුති කරනවා නම් මෙයා මේ නැහැදිච්ච ගෙදර හැදිච්ච මිනිහෙක් හරි හොඳයි කියලා එයාගේ විතරක් නෙවෙයි මයිත් ඒ ಗುಣ තියෙනවායි කියලා අර අර ගුණවතාගේ ಗುಣ තමන් ළඟ තියෙන බවක් පෙන්වන්න හදන ගතියක් තියෙනවා ඒකට කියනවා පලාසී ගතිය. යුගග්‍රාහී කියලා කියන්නේ හොඳ පැත්තට ගිහිල්ලා ඒකට හොයියා කියලා එහෙයි කියලා ඒ හොඳ දේ ඔය කිව්වට යා ළඟ විතරක් නෙවෙයි මයි ළඟත් ඒක තියෙනවා. මාත් එහෙම තමයි කියලා ඒක හිතනවා එහෙනම් සාකච්ඡාවට වචන කතා කරනවා නැත්නම් ක්‍රියා කරන්න හදනවා. ඒකට කියනවා පලාසී කියලා. සාහිත්‍ය වචනේ තියෙන යුගග්‍රාහී කියලා විස්තර කරනකොට කියනවා ගුණවතුන්ගේ ಗುಣ තමාටත් තියෙනවයි කියලා පෙන්වන්න හදන ගතිය. ඉතින් මේ අහිංසකයි බැලු බැල්මට මේ ගතිය ඒ නිසා උඟ දෙනෙක් ඒක Taman ළඟ තියෙන බව දන්නෙත් නැහැ. ඒ නිසා සමාලලට ඔලොමල විදියට හිතනවා, ඔලොමල විදියට කතා කරනවා, ඔලොමල විදියට ක්‍රියා කරනවා. කීවට පස්සේ ගුණවතා සිල්වතා සත්පුරුෂයා යා පහත් කළා හිතනවා අප්‍රිය අමනාප කෙනෙක් විදිහට හිතනවා ඒ කාගේ ගුණයක් කතා කරත් මෙයා කියනවා නෑ නෑ මයි ළඟත් ඒක තියෙනවා එහෙම තමයි මාත් එහෙම තමයි මේ මිනිස්සු මාව දන්නේ ඒව නැත්නම් මට සලකන්නේ කියලා ඒ යුගග්‍රාහීකම මකු කියලා කියන්නේ ಗುಣ මකු ඒ කියන්නේ අනුන්ගේ ಗುಣ මකල මකනවා තමලක ಗುಣ නෑ ඒක වෙනම කතාවක් නමුත් කිසි කෙනෙක්ගේ අගයක් වටිනාකමක් ආඩම්බරයක් කියන්න පෙන්වන්න කැමති නෑ ඉතින් ඒවා මඩ ව්‍යාපාර කියලා අපි සාමාන්‍ය දින ජීවිතයේ තියෙන්නේ පත්‍රවල ගත්තාම උද්දී ඉඳලා හැඳ වෙනකන් තාමත්ම සාර්ථකව ඒ කවුරු හරි කෙනෙක්ගේ පොඩි නරකක් දැකලා ඒක පිළිබඳ දීර්ඝ විස්තර ලියලියා මඩ ගැසීම චරිත ඝාතනය බොහොම පුංචි දෙයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් තොලේ කටේ ගෑවෙන්නේ නැතුව කතා කරන්න පටන් ගන්න තියෙනවා. මේ නිසා සමහර ඇත්තෝ සාසනික වශයෙන් බලනකොට ආර්ය පුද්ගලයන්ගේ දිහා බලලා ඒ ඇත්තන්ට ඔය කියන තරම් සීලයක් යාට නැහැ. ඔය කියන තරම් සමාධියක් යාට නැහැ. ඔය කියන තරම් ප්‍රඥාවක් නැහැ කියලා ඒ ආර්ය පුද්ගලයන්ගේ ಗುಣ හෙලාතලා කතා කරපුවාම නොදැන ආර්ය උපවාදයට වැටිලා මේ ජීවිතේ කොච්චර උත්සාහ කරත් කවදාකවත් ස්වර්ග මාර්ගයක් හෝ නිවන් මාර්ගයකට එළඹ ගන්න බැරි වෙනවා කිසිම ලාභයක් නැතුව සම්පූර්ණ සුද්ධ පාඩුවක් විඳිනවා ගුණවතා සිල්වතා කවුද කියලා දන්නේ නැතුව ගුණමකු විදිහට කතා කරනවා. අනිත් එක තමයි ඒ බණ භාවනා කරනකොට ඒ බණ භාවනා කරන්නන්ගේ උනන්දුව පිනිස භාවනා පිළිබඳ විස්තර කියන පොත් මේ ධ්‍යාන ලැබෙනකොට මේ මේ ලකුණු තියෙනවය. එහෙනම් මාර්ගඵලයක් ලැබනකොට ඒ ඒ විපස්සනා ඥානවල මේ මේ ලකුණු තියෙනවයි කියලා සමහර වෙලාවට ආදුනිකයට හිත උනන්දු කරන්ඩ මග ලකුණු පෙන්වනවා. යන පාරේ මෙන්න මේවා තියෙයි කියලා. ඉතින් භාවනා කරන කෙනාට මේ පලාසී ගුණය තියෙනවා නම් ඒ ගුණේ ඩිංගිත්තක් තියෙනකොටම එයා හිතා ගන්නවා හරි මම දැන් සෝවාන්. ඒ වෙනතම මම දැන් අසවල් අසවල් ඥාන සහිතයි. නැත්නම් මම අසවල් අසවල් ධ්‍යාන සහිතයි කියලා එමෙ හිතෙන එක නම් වළක්වන්න බෑ. ඕන කෙනෙකුට ගෙවෙනවා මේක කියාපාන. කියාපාවට පස්සේ ඇහෙන හැම කෙනාම දන්නවා මේක අසුචි වළක් කියලා. මේක හොදලා අසුචි වලක් කවදාකවත් ලිඳක් කරන්න බෑ. හත් අවුරුද්දක් කුණු වෙච්ච අසුචි වලක් කොච්චර අයින් කරලා හොදලා ගත්තත් බොන වතුර ලිඳක් කරන්න බෑ. ඒ වගේ මේ ಗುಣ Tamanට පටවගෙන නැත්නම් ගුණවතුන්ගේ ගුණට Taman සමසේ සලකලා මට අරක තියනවා මේක තියනවායි කියලා ඒ තියෙනවා කියලා හිතන එක නම් මං හිතනවා කරන්න දෙයක් නැහැ ඇතුලෙන් එන්නේ මේක කියනකොට එනෝ කටයුතු කරන්න යෑම නිසා පුදුමාකාර Tamanට නොතරම් වෙන தත්වෙන් පහත හෙලෙන කටයුතු වෙලා මරණාසන්න මොහොත වෙනකොට සියදී විනාස ගන්න හිතෙන්න ඉඩ තියෙනවා. මේ සෙල්ලම් කරන්නේ පුංචි ශේෂ්ත්‍රයක නෙවෙයිනේ. ආර්යයන් වහන්සේලාගේ ශීශ්‍රීක අපි වැඩ කරන්නේ. නිසා අපි නිතරම යටහත් පහත් නිතරම ආධුනිකයෙක්සේ නිතරම මු르දු ගතියෙන් අනතිමානී ගුතියෙන් ගාරව ගුණයෙන් යුතුව කටයුතු කරනවා නම් අපිට කියන්න බලුවන් ඕන ඕක වෙනකොට නම් මටත් හිතුණා සෝවන් වෙන්න ඇති කියලා මටත් හිතුණා ධ්‍යාන ලැබුවා වෙන්න ඇති කියලා මටත් හිතුණා මේක උද්‍යප්පේ ඥාන වෙන්න ඇති කියලා අපු දැනුයි මට තේරෙන්නේ නෑ එහෙම එකක් නෑ කියලා අපි අතින් අපි හිතලා වැරදියට වටහාගෙන පස්සේ හදා ගන්න පුළුවන්. ඒකේ කිසිම දෝෂයක් නැහැ. මේ ගමනේ යන කෙනාට විශේෂයෙන්ම දක්ෂ යෝගාවචරයට එහෙම කඩයිම් රාශියක් පසු කරන්න වෙනවා. පසු කරන හැම වෙලාවෙදී මෙයාට Taman ගැන හෝ පාපොච්චාරණය කරන්න වෙනවා. ගුණෝතෙක් සිල්ලොත් ළඟට ගිහිල්ලා පාපොච්චාරණය කරන්න වෙනවා. ඒකේ කිසිම දෝෂයක් නැහැ. ඒක සාසන අලංකාරයක්. ඒ පුද්ගලයාගේ චරිතයට වටිනා ගුණයක්. නමුත් හුඟක් වෙලාට ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපේ ওই සමත විදර්ශනා භාවනා පොත ලියනකොට ලියලා තියෙනවා මේ පොඩි ටිකක් එක්ක අරමුණත් එක්ක මේ මුණට මුණ දාලා ඉන්නකොට එක්ක ආලෝකයක් පේනවා. එහෙම නැත්නම් මේ සහැල්ලුවක් වැටහෙනවා. එහෙම නැත්නම් තමන්ට ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙච්ච ගම ඇත්ත ඒ කතාවේ ඒකාන්තෙම ඇත්තයි. නමුත් මෙයා හිතනවා දැන් මේක තමයි ධ්‍යාන ප්‍රීතිය. මට මේ ධ්‍යානාංගය තමයි පහළ වෙලා තියෙන්නේ කියලා දැන් භාවනා පැත්තක තියලා අරකට එක්ක උදම්මනට පටන් ගන්නවා. ඒකට අරමුණක් නැහැ, අර තිබුණ සමාධියක් නැහැ, කොහේ ගිහිල්ලා නතර වෙනවද දන්නේ. ඉතින් ඒක උණයි කියලා දෝෂයක් කියන්නත් බෑ. මොකද මේක හරි ඒ මායයත් එක්ක යන ගමනක් නිසා, දර්ශන උපක්ලේශත් එක්ක යන ගමනක් නිසා, මායා ධර්ම Taman තුල තියෙන නිසා වංචනික ධර්ම තමන් තුල තියෙන නිසා, ෂටගති තමන් තුල තියෙන නිසා අපේ හිත බොහොම ඉක්මනට එක්ක අදි탁සීරුවට වැටෙනවා, එක්ක අව탁සීරුවට වැටෙනවා. මේ දෙකම තියෙන අදි탁සීරු ප්‍රශ්නයක්. anu කොච්චර ගුණවත් වුණත් එයාගේ ගුණ හිලාතලා කතා කරනවා. තව කෙනෙක්ගේ ಗುಣ කතා කරන කෙනා නෑ මයි ළඟත් ඒක තියෙන මාත් කරලා තියෙන මාත් දන්නවවා කියලා අපි කියන පැහිය වෙන්න හදනවා එනත අයියා වෙන්න හදනවා එතකොට ඒ පුද්ගලයා දිහා බලනකොට බේන්නේ හොදලා සුද්ධ කරන්න බැරි අසුචි වලක් ඒ මොකද ඒක ටිකක් බය නැතුව ප්‍රකාශය කරන්න පුළුවන් වෙන්නේ ඒ ගුණයක් හරියට තිබුණා නම් ඒ ගුණයත් එක්කම නිහතමානීකම ඇඟෙන්න එනවා විද්‍යා දදාති විනය යම් විද්‍යාවක් ශිල්පයක් දිනු වෙනකොට එයා ඒකත් එක්කම විනයගරුක වෙලා හික්මිලා ඒ ශිල්පෙට ඒ ශිල්පියාට ගරු කරන ගතියක් ඒක කොච්චර ඔප්නං වෙන විදිහට අපේ ගෞතම සරුවච්චන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවද කියනවනම් උන්වහන්සේ බුදු වුණාට පස්සේ කල්පනා කරාලු දැම්මම සරුවච්චයි මට දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සර්ව ප්‍රජාව සහිත දෙවියන් සහිත ලෝකේ මට දෙවන්නේක් නැහැ නමුත් ඒක මවන්නේ කොට ගැලපෙන්නේ නැහැ මං කවුරු හරි ගුරු තනතුරේ තියාගන්න ඕනේ කියලා උන්වහන්සේ විසින්ම අවබෝධ කරගන්නා ලද ධර්මය තමගේ ගුරු තනතුරේ තියාගත්තා. එනිසා හැම වෙලාවෙම හකුරු කණ්ඩ හරි ගුරෙක් ඉන්න ඕන. අපි දෙන හකුරු කණ්ඩ කජු කණ්ඩ කවුද ගුරුවරු? ඕවා ඉතින් ඕන කෙනෙකුට කන්න පුළුවන් කියලා. හැබැයි කක කක ගිහිල්ල වෙලා අන්තිමට දියවැඩිය වැදිච්ච දවසේ ඔන්න හකුරු කෑමේ වග තේරෙනවා. ප්‍රෙෂර් එක නැගපු දවසේ ඔන්න කජු කෑමේ වග තේරෙනවා. එතකොට තේරෙනවා මේ තිබුණට කාලා බෑ. කාපි ඇටෝම් ගෙදර ගියා වගේ ඒට ප්‍රමාණයක් තියෙනවා. ඒකට අවශ්‍යයි ගුරුවරයෙක් හැම දෙයකටම අවශ්‍යයි. ඉතින් අද තියෙන සමාජ සංස්කෘතියදී බලනකොට තරුණයන් විසින් මෙහෙවන ලද සමාජ අද තියෙන්නේ ඉහන එකට පැවිච්ච පරණ මිනිස්සු කොන් වෙලා ඒගොල්ලෝ යල් පැනලා මේ තරුණ පිරිස් ළඟට එනකොට ඒගොල්ලෝ අර සිංහම පොටව පොරවගත්ත කොටලුවෙක් වගේ ඉවලෙක් වගේ අර පිට හැම හදාගෙන ඒ වගේ ඔක්කොමලා බෲස්ලිලා වෙන්න හදනවා. ඔක්කොමලා ක්ලියෝපැට්‍රලා වෙන්න හදනවා. ආටිෆිෂල් දාගෙන හදාගෙන පාරට බැහැගෙන ඉතින් ඒ කටමැත දොඩවනකොට දන්න මිනිස්සු දන්නවා කවදාවත් ලස්සන ගෑණියා රූපසුන්දරී තරඟට යන්නේ නැහැ. දිනන්නේ බොරු කාර්යෝ. කවදාවත් තරඟට ඉදිරියපත් වෙන්නේ නැහැ. ඒකම දක්ෂ මිනිස්සු විභාග වලට යන්නේ නැහැ. විභාග වලට යන්නේ මැට්ටෝ. අරයට වැඩිය මට පෙන්නන්න ඕනේ. අනේ මේසු දක්ෂකම තියෙන මිනිහට කාගවත් ඕනේ මේ සහතිකය. අධ්‍යාපනඥයෝ ඒක දන්නේ නැහැ. හැබැයි අධ්‍යාපනඥයෝ කියනවා විභාගෙන් දැනුම මනින්න බෑ කියලා. ඒක නිසා මේ එළියට පැනලා අටපු පමණින් එහෙම නැත්නම් මේ අන්ධහැර පාපු පමණින් අපි කිව්වොත් අපි මේ ශිල්පේ ලොක්ක දන්නවයි කියලා අපි කියාවි නුවර පෙරහැර දැක්කට පස්සේ අපි අලි දැකලා තියෙනවායි කියලා. අලි බලන්න ලාහුගල යන්න. නුවරට ගේන්නේ මෙල්ල කරපු අලි. උන් නෙවෙයි අලි කියන්නේ. අලි දකින්න යන උන් ඉන්න පරිසරයේ. නුවර ඉන්න කට්ටිය ඉතාලන ඉන්නවා අපිත් පොරවල් තමයි අපි අලි දකිනවා. මොකද 100 හැමාර එක පෙර යනවනේ. ලාහුගල ඉන්න අලි ඕගොල්ලන්ට hina වෙනවා. අලිය බලන්න යන්න සත්ත්ව උද්‍යානෙ ගිහලා අලි බලන්න බෑ. උන් ඉන්න පරිසරයට යන්න ඕනේ. ඒ වගේ ඕනම ශිල්පයකට කියලා බලනකොට පේනවා ඒ නියම වැඩකාරෝ ওই තරගෙට ඉන්නෙත් නැහැ. 94 කනිකන් කටච්චෝලියට කියන කතාවක් තියෙනවා. අසුචි වලකින් නැගිටලා ආපු ඌරෙක් කේසසිංහෙකුට කේසරසිංහෙකුට අභියෝග කරන්න පුළුවන් නම් වරෙන් මයිට් එක ෆයිට් එකට කියලා. සිංහයා අනිත් පැත්තට ගියාලු මේ ගූගන්දත්තාරේ හින්දා මුකුත් කරමුන සන්දයක්ද මුත් එක්ක. ඌ එන්නේ ෆයිට් එකට. ඌ එතකොට සිංහයා මොකද්ද මේ ඌර හිතන්නේ ඕ මන් දිනු. දිනුන්නේ මගේ ගඳ තියෙන්නේ. එචම මේ මකු පලාසී ගුණ දෙකේම අසුචි ගඳක් තියෙනවා. අසුචි ගඳක් තියෙනවා. ඉතින් ඒක තේරෙන්නේ ඇත්තට මේ සමාජ ජීවිතේ කවදාකවත් තේරෙන්නේ අපි අවුරුදු 100ක් ගත කරත් ඒ තකතිරුකමෙන් මැරලා යනවා. නමුත් මේ භාවනා කරනකොට මේක අනිවාර්යයෙන්ම උග්‍ර පැටලිච්ච මාළු කට්ටක් වාගේ ඇහැට වෙච්ච දූවිල්ලක් වාගේ කැපෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා එක තැන කරකැවෙනවා, කැපෙනවා. මට ගුණවතුන්ගෙන් සිල්වතුන්ගෙන් අනුශාසනා අර්ථ ධර්ම ලැබෙන්නේ නැහැ. මට මොකද්දෝ පටලවිල්ලක් තියෙනවායි කියලා ඉතින් යාට ඊට පස්සේ සලකා බලන්න වෙනවා. මේ ඇවතුම් පැවතුම් වල මට මොනවාරි අඩුපාඩුවක් තියෙනවද කියලා. යවතුම් පැවතුම් බලනකොට යට තේරෙන්න පටන් අර ගන්නවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා හැබැයි මොකකින් හරි හිරවිල්ලක් ඝර්ෂණයක් තදයක් තියෙනවා කිය. අන්නේ කරුණාදාසයක් තමයි මේ සූත්‍රයේ මොග්ගල්ලාන ස්වාංශේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන එක නෑ ඒවල තමයි ළඟ නැති වුණත් පොඩ්ඩක් අවධානයෙන් ගත කරන්න ඕනේ. මේ අපි යන පාරේදී ඒ වගේ තැනක පටලැවුනොත් අපේ ගමනට බාධායි. ඒ නිසා අපි කොච්චර භාවනා කරන දැන හිටියත් කොච්චර ත්‍රිපිටකය ගැන දැන හිටියත් කොච්චර දවසට පැය 23ක් භාවනා කරත් මේ ගුණයක පටලැවුනොත් මේ ගුණය අපි සුද්ධ කරගත්තේ නැත්නම් ඒ ගමනට හරි බාධායි. ඒ වගේම මේ ලැබිච්ච වටිනා බුද්ධ ශාසනය මේ පුංචි තුච්ච පාහර දොම්නස්කතියකට දෝචස්ස කරන ගතියකට යට වෙනවා. ඒ වෙනුවට යටහත් පහත්ව ඉඳලා සියල්ලකෙම අනුශාසන උපදේශ අපේක්ෂා කරලා මහලඟ මකු ගතියක් තියනවාද? ඒ කියන්නේ ගුණවතුන්ගේ ගුණය මකා හෙලන ආවෝ ආවෝ නටාන හිටියට අපි දන්නවනේ ඔයා කවුද කියලා වගේ ජාතක ඉඳලා අපි දන්නවයි කියලා අර එයා උපේන ලද යහ ධර්මයට නිසි ගෞරවය දෙන්න කැමති නැහැ. මං උත්සාහ කරා එක එච්චරම හොඳ එච්චරම හොඳ ගැළපීමක් නොවෙන්න පුළුවන්. දැන් භාවනා කරනකොට අපි මූල කර්මස්ථානයේ තියාගෙන ඉන්න බොහෝම වැදගත් තාලයට. ඒකට මොනම හේතුවක් නැසත් ඒවා එයා පුංචි කරලා සලකන්නේත් නැහැ. ළඟ ඉන්නවනම් එයාම ලොකු කරලා සලකගෙන හිටියොත් බොහෝම ඉක්මනයි භාවනා නිවන් දකිනවා. මේ මූල කර්මස්ථානයේ තියේදී ඒකට නොසලකා මේ ආලෝකයක් පහළ වෙච්චාම එහෙම නැත්නම් රූපයක් දැකපුවම සද්දයක් දැකපුවම ගඳක් රහසක් පසක් පහසක් කයේ කම්පනයක් චංචලයක් දැකපු ගමන් රූප කර්මස්ථානය අමතක කරලා අර පේන දේවල් දිගේ හැරෙනකොට එතන මොකද්ද වැඩක් තියෙන මූල කර්මස්ථානට අනදර කිරීමක් තියෙනවා. මූල කර්මස්ථානයේට මකු ගතියක් දාන්න ලක්වනවා. එතනම හිටියා භාවනා. අයින් යහට ගමනක් නැහැ. එතනම කරකැවෙන්න පටන් ගන්නවා. ඒත් එයා දන්නවනේ මං එහෙම වුණා මං ආයෙසරය මූල කර්මස්ථානට ගිහිල්ලා ගරු කරලා කටයුතු කෙරුවොත් මූල කර්මස්ථානේ කවදාහක්වත් මෙයාට කෙනහිල්ලක් කරන්නේ මේ මිනිස්සයා මට ඉස්සෙල්ලා නොසලකා හිටියයි කියලා. එහෙම නෑ ධර්මයේ ගතිය. කවදා හරි හදාගත්තොත් අමක්ඛි මහු ගතියක් නෑ. මම මෙතෙක්කල් භාවනාවේ හිර වුණා නම් හිර උනේ මේ ගත්ත මූල කර්මත්තානේ පැත්තක තියලා මේ අහල පහල තියෙන දේවල් එක්ක භාවනාවෙන් හැච්ච ප්‍රතිඵලයක් එහෙම නැත්නම් භාවෙන් ආපු කරදරයක් ඒව ගැන තල සලකණ්ඩයි තකණ්ඩයි පටන් අරගෙන මූල කර්මත්තනම දැක් කරා නම් සමාජ ජීවිතේ ගරුකට යුතු කෙනාට ගරු කරන්නේ නැතුව වැඩ කිරීමෙන් හරියට අපහසුතාවටපත් වෙනවා. ඒ මට මතකයි මං ගියේ පාර ඔය කඳුබඩ තිබුණු සාකච්ඡාවකට ගියා. බොම් සුළු වෙලාවයි තිබුණේ. බණ ඉවරනාට පස්සේ වැඩ ගොඩක් තියේදී මතක් කිරීමක් කරා මේ ස්වාමීන් වහන්සේ ආපෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නයි කියලා. ඉතින් එතකොට මේ කමටහන් දෙන ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. මෙහෙමයි ආයෂ්මතුනි මේ අපි පිම්බීම හැකිලිම කරන්නේ. කරනනකොට වේදනාවක් ආපුවාම දැන් ඒ වේදනාව මෙනෙහි කරනවද පිම්බීම හැකිලිම මෙනෙහි කරනවද මෙතන ප්‍රශ්නයක් තියෙනවා. වේදනාව විතරක් තියෙනවනේ වේදනාව මෙනෙහි කරනවා අපි දන්නවා. පිම්බිම හැකිලිම තියෙනවා ඉතත් වෙන එක මෙනෙහි කරනවා අපි දන්නවා ඒක තව ලං කර ගන්නට උත්සන්න කරන්න. දැන් මේ දෙකම තියෙනවා නම් පිම්බිම හැකිලිම සහ වේදනා කියන දෙකම තියෙනවා කොහොමද මේකට කටයුතු කරන්නේ. ඉතින් ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ මට තේරෙන තාලෙට බුරුම ස්වාමීන් වහන්සේලා අපිට කියලා දීලා තියෙන තාලෙට වේදනාව ආගන්තුක කෙනෙක්නේ මූලික ප්‍රධාන අමුත් අපේ පිම්බිම හැකිලිමනේ නිසා පිම්බීම හැකිලිම තියෙන තැන වේදනාව තිබුණට දරා ගන්න පුළුවන් නම් ගණන් ගන්න නැතුව යන්න පුළුවන් නම් පුළුවන් තරම් ගණන් ගන්න නැතුව පිම්බීම හැකිලිමත් එක්ක යන්න. ඒක තමයි දීලා තියෙන උපදේශය. යම් වෙලාවක හිතනද මේ වේදනාව ඇවිල්ලා පිම්බීම හැකිලිම තලාලා ඔබලා තල්ලු කරලා එයා රජ වුණයි කියලා. ඊට පස්සේ පිම්බීම හැකිලිම නැහැ නේ අන්න එහෙමනම් වේදනාව මෙනෙහි කරන්ඩ දෙක සමසම නම් මූල කර්මත්තාන්න මුල් තැන දෙන්න. එහෙම නැත්නම් පිම්බි මැකිලට මුල් තැන දෙන්න ඕන. කියලා මං කෝ මට වෙලා දෙනවා නම් මට පුංචි නිදර්ශනයක් කියත හැකි. මම දන්නවා හොඳටම වෙලා ගිහිල්ලා තියෙන. නමුත් මේ නිදර්ශනේ මං කියන්නම්. ඒ බුරුම ස්වාමීන් වහන්සලා මේක මෙහෙමයි තෝරලා බේරලා දෙන්නේ. අපි කිව්ව මේ කෙල්ලෙක් ලොකු වෙලා ඔන්න ඇට්ටෝම් එකක් ගත්තා. ඒ නැත්නම් කෙල්ලෙක් දීක දීලා දෙවෙනි ගමන ආව ඔන්න ගෙදර ඇට්ටෝම් එකක් ගත්තා. එනසම් කොල්ලට රසාවක් හම්බෙලා ඇටෝම ඇති අපි ගෙවල් වල කරනවනේ ඒක. ඒ කරනකොට අපි ආර්දන පත්‍රයක් අච්චු ගහනවනේ. ආර්දන පත්‍රයක් අච්චු ගහලා ඔන්න නෑයින්ට මේකයි, යාළුවන්ට මේකයි, අසල්වැසියන්ට මේකයි කියලා පත්‍රය අපි ලියනවනේ. අසවල් දවසේ ඔබතුමන්ලාගේ පැමිණීම අපි ගෞරවයෙන් අපේක්ෂා කරනවා. මෙන්න මේ වෙලාවට ප්‍රධාන අමුත්තා එනවා. ඒ ප්‍රධාන අමුත්තගේ කටයුත්තෙන් පස්සේ උත්සව සභාව පටන් ගන්නවා. සම්භාෂණේ පටන් ගන්නවා කියන්නේ. ඉතින් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේකට ලෑස්ති වෙන්නකොට අනන්තවත් නෑ යෝ එදා හොඳට ඇඳගෙන ජන්ඩියට ඇඳගෙන ඉතින් අටවපු පතන්ට තෑගිත් අරගෙන එනවනේ එනකොට ඒ ගෙහිමියා එනේන එක්කනට කතා කරනවා කියලා එකක් තියෙනවනේ එලිපත්තේ ඉඳලා අපේ ගෙවල් වල ඉතින් එතකොට ප්‍රධාන අමුත්ත එනවයි කියලා දැනගත්තොත් එයා සියල්ල බහා තබලා තොරණ ගාවට යනකම් ඉස්සරහට ගිහිල්ලා ප්‍රධාන අමුත්ත අතර කතුරක් දීලා පීඨපටියක් කප්පවලා එයා අඩඟහගෙන ඇවිල්ලා මේසෙට ගෙනල්ලා ඇටෝ මේසය අලව විවෘත කරවලා තේ ටිකක් පොවලා එයා ළඟ කතාවක් කරලා එයා ඉවර වෙනකන් දැන් ගෙහිමියා ප්‍රධාන අමුත්තත් එක්ක ඉන්නවනේ දැන් ඒ වෙලාවට එන අමුත්තු කියන්න ගත්තොත් එහෙම බලපන් මේ මිනිහ අපිට ආරාධනා පත්‍රය ඇරුවා මුයක කතා කරන්නවත් එන්නේ නැහැ අපි ගාවට ගෙට එනකොට කතා කරන්නවත් එන්නේ නැණි කියලා සාමාන්‍ය අමුත් එක්කේ වෙලාවේ චෝදනා කරොත් ඒ අමුත්ත සමාජ ධර්ම දන්නේ නැහැ. දැන් මේ වෙලාවේ ප්‍රධාන අමුත්ත ඉන්න වෙලාවේ කවුරු ආවත් කරන්න දෙන්නේ නැහැ. ප්‍රධාන අමුත්ත යනකම් ගෙහිමියා ඉන්නවනේ ප්‍රධාන අමුත්තත් එක්ක. ඒ වෙලාවේ නමුත් දැනගන්න ඕනේ මේ මං කලින් ආවනම් මං මේ මනුස්සයා ගිහිලා කතා කරලා එන්න වාඩි වෙන්න කියලා කියාවේ. දැන් ප්‍රධානමුත් එන්න වෙලාවේ මෙයා ගියාට පස්සේ ආයෙසරයක් දැන් දාවේ අනේ සමා වෙන්න මෙහෙමයි මෙහෙම කියලා ගෙහිමියා කතා කරන තමුසේ හරිමිනියෙක් තමයි අපිට ඇටෝම් කාඩ් එක දීලා ඉවරලා අන්තිමට අපි එනකොට අපිට කතා කරන්න ආවේ නැහැ කියලා චෝදනා කරන්න ගියොත් ඒ මනුස්සයා අමනෙක් ඒ වගේම ප්‍රධාන මුත්තෙන් දැදී එනේන පොඩි එකනා කතා කරන්න ගේට්ටුවට ගියොත් දොරකඩට ගියොත් ගෙහිමියා අමනෙක් විතර දැනගන්න ඕනේ මේ මේ චාරිත්‍ර ඒ වගේ අපිට භවනා කරනකොට ප්‍රධානමොත් අවිදියට මූල කර්මස්ථානේ තියාගෙන ওই සද්ද ඇහිච්චාම අපිට මොකෝ වේදනාව දැච්චාම අපිට මොකෝ? හිතලි තිච්චාම අපිට මොකෝ? දැන් ප්‍රධාන මුත්තා ඉන්නවනම් ප්‍රශ්න කරන්න මෙපා. සැක හිතන්න මේපා සම්පූර්ණ ආරක්ෂාව තියෙනවා සම්පූර්ණ කුසලයේ සිද්ධ වෙනවා සම්පූර්ණ බුදුමයිත් එක්ක ඉන්නවා ධර්මමයිත් එක්ක ඉන්නවා කියලා. ಗುಣමකු වෙන්නේ නැතුව අනදර කරන්නේ නැතුව මූල කර්මස්ථානෙත් එක්ක යන්නේ කිව්වොත් එක පරියන්කය කරන්න වෙන්නේ. එක පරියන්කය කරන්න වෙන්නේ. එදාට තේරෙන්න පටන් ගන්නවා. අපි එහෙම නෙවෙයි මූල කර්මස්ථාන එනකොට සද්දයක් ආවත් දැන් මම මොකද කරන්න කියලා තෙපර බාන. හිතවිල්ලක් ආවොත් තෙපර බාන. ඒකල හිතවිල්ලේ ස්වාමීන් වහන්සේ අම්මා ගැන කල්පනා වුණේ ඒක පිං හිතවිල්ලක්ද පව් හිතවිල්ලක්ද අම්මා නෙවෙයි කුඩම්ම ගැන කල්පනා වුණේ ඒක පිං හිතවිල්ලක්ද පව් හිතවිල්ලක්ද කියලා මෙව්ව කල්පනා කරන්න ගත්තොත් මොකද වෙන්නේ මූල කර්මස්ථාන? මේ සාපෙටනේ අපි මේ සංසාරේ වැටිලා ඉන්නේ. මේ දෙක වෙන් කරගන්න දැන්නේ සලකීතු කෙනාට සලකන්න දන්නේ නැහැ. අර අහල පහල තියෙන ඔක්කොගෙම අලගිය මුලගිය ව්‍යංජනන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලබලා ඒසොට මූල කර්මස්ථානේ කොන් වෙන එකට වෙන සාපේ තමයි සතියක් වැඩෙන්නේ නැහැ සමාධියක් එන්නේ නැහැ විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ සැකය දුරු වෙන්නේ නැහැ මම ඉදිරියට යනද පස්සට යනද කියලා තමයි තේරෙන්නේ නැහැ ඉතින් අනාතයි කවෝගෙන් හරි ගිහිල්ලා අහනවා මම භාවනා කරනකොට මෙහෙම වුණා මෙහෙම මෙහෙම මෙහෙමයි මම ඉස්සරහට දාන්නේ පස්සට දාන්නේ මට උපදෙස් දෙන්නේ කියලා කවදා හරි හිතා ගන්න මේක අහන්න ඕන ඇත්තටම අපි අසරණයිනේ ශාසනයක් එක බලනකොට අපි මොනවද දන්නේ ඒ නිසා මේක කියලා දුන්නට පස්සේ මේක කියලා දුන්නට පස්සෙත් මේක තේරුම් ගත්තේ නැත්වෙන්න හේතුව මූල කර්මස්ථානයේ නිවන නම් මේ අනිකුත් දේවල් පිටිපස්සේ යන මනුස්සයා අනිවාර්යෙන් භාවනා කරන්නේ නිවන සඳහා නෙවෙයි එයා මේ ලස්සන වෙන්නයි දැනුම ලබන්නයි මතක වැඩි වෙන්නයි gedara මිනිසු භාවනා කරන නිසා ෆැෂන් එකට භාවනා කරන්නයි එව්වා මේවා මිසක්ක නිවන සඳහා භාවනා කරන කෙනෙකුට නම් මෙච්චර සරල උපදේශයක් මෙච්චර ලස්සන දෙයක් බුදුහාමර කියලා තියෙදි තවත් මොන මොනවද කතං කති භාවයක් මොනවද කච කචයක් තේරෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා ඒකට කියන්නේ අ හේතුව කියලා නිවන් ලබන්න නෙවෙයි භාවනා කරන්න ඉතින් එතකොට මේ මනුස්සයාට කොච්චර කිව්වත් හරි හරි දැන් සද්දෙත් නම් මම දන්නවා නිදාසේ දිගරිමක් න වේදනාවක් ආවා ස්වාමීන් වහන්සේ දවන් දන හිතේ ආවේ දැන් ඇයි මේ මම පොත කියලා තියෙනවා නින්දෙදී දකුණු දන හිතේ වේදනා දකුණු මාපටංගිල වේදනාවක් දැක්කොත් රජ වෙනවයි කියලා එහෙම කතාවක් තියෙනවා දැන් මම මේ රජ වෙන්න දෙන්නේ ඔන්න ප්‍රශ්න අර ලෝකේ තියෙන ඔක්කොම පටලවා ගන්න මේ නිවනට යන කෙනෙකු වෙන්න බෑ නිවනට යන කෙනාට මේක හරීම පැහැදිලි මූල කර්මත්තානේ දුන්නේ ප්‍රධානමුත්තට වගේ සලකපන් එහෙම න පරද්දාගත්තොත් ප්‍රධානමුත්ත මේ අනික් කමුත්තන කතා කරලා ගලේ මනුස්සය බලවතෙක් ඒ මනුස්සය ලොකු අහේනියක් කරනවා අන්තිමගේ මේ මකු ගතිය කියන එකේ තියෙන භාවනාමය ඇතුළාන්තය තේරුම් ගත්තොත් ඒ මිනිස්යාට චිත්තුත්පාදයක් උපදවන්න වෙනවා. අනේ මයි ළඟ තියෙනවනේ යම් ආකාරයක මේ ගත්ත මූල කර්මස්ථානයේ තියේදී මේ හොඳ හෝ වේවා නරක හෝ වේවා මගදී පේන රූප සංඥාදිකේ යන ගතිය ඒක අපිට හම්බෙච්ච කාලකන්ණි ගතියක්. නමුත් මේක නැති කරන්න ඕනේ. මම මූල කර්මස්ථානට ගරු කරන්න ඕන කියලා මේ චිත්තුත්පාද මාත්‍රයක් හෝ උපදවනවා නම් මේ ආරක්ෂක තැන කෙලස් නැති තැන නිර්මල තැන මෙච්චර ලස්සන තියේදී මම මගේ හිත කොච්චර දෝ බලන්න වේදනා දිගේ සද්ද දිගේ හිතවිලි දිගේ ආලෝක දිගේ සහල්ලු කන් දිගේ රූප නාම රූප පරිච්ඡ ඥාන දිගේ උද්‍යප්පේ ඥාන දිගේ අන්නම් මනන් දුවන්න හදනවයි කියලා කියන්නේ මේ අතිරේක ලාභ එහෙම නැත්නම් අවස්ථාවාදී වැඩ ඒක උනාට කමන්නේ නැහැ හිතක් ඇති කරගන්න ඕනේ මම ඊට පස්සේ මූල කර්මස්ථානේ පේන තාක්කල් ඒක දිගේ බලනවා නෑනේ ඒක ගෙවුණනේ ගෙවිච්ච පාර හොඳට බලාගෙන යනවා සම්පූර්ණ ගෙවෙනකන් එතකොට Tamanට වටහා ගන්න පුළුවන් මේ ආනාපානය ගත් එක්කන ආනාපානෙ ගෙවම් කරා පිම්බි මැකිලිම ගත් එක්කන පිම්බි මැකිලිම ගෙවම් කරා වම දකුණු වශයෙන් මෙනෙහි කරන එක්කනා සම්පූර්ණ අනායාසයෙන් භාවනා කරන්න ඇරලා සම්පූර්ණ කයට භාවනා කරන්න ඇරලා gediye දිහාම සම්පූර්ණ gediyම අරගෙන බලාන ඉන්නා වගේ යනකොට අර තේරෙනවා නම් මේ ගෙවන් වෙන්නේ කෙලස් ටිකයි කියලා. ආනපන හයියෙන් වැටෙනවා නම් හයියෙන් කෙලස්. ආනපන ගොරෝසුට වැටෙනවා නම් ගොරෝසු කෙලස්. ආනපන මධ්‍යස්ථ ප්‍රමාණයට ගැලවෙනවා නම් මධ්‍යස්ථ ප්‍රමාණයේ කෙලස්. ආනපන සියුම් වෙනවා නම් කෙලස් සියුම්. ආනපන ගෙවිලම ගියා නම් කෙලස් ගෙවිලා. ඉතින් ඒ ටික දන්නවනම් තමයි තේරෙවි මේ බුදුහාමුදුරෝ කියලා දීලා තියෙන විදිහට මේ රූප සම්බන්ධ කෙලෙස් ගෙවන්න එක විනාඩි 10න් පුළුවන් සමහර විටක මූලින් පටන් ගන්නකොට මිනිත්තු 45ක් 50ක් සමාලාට යනවා පරියන්කේක ඔක අත්දකින්න. නමුත් දිගටම භාවනා කරන කෙනාට භාවනාවේ හොඳට පසුබිම සප්පාය කරනු තියෙනවනම් ඉඳගෙන සුළු වේලාවකින් එක ඉවෙනවා. නමුත් අර මකු ගතිය නිසා මේ ඇතිවෙච්ච කෙලෙස් නැති తත්වයට සලකලා රැක ගන්න දන්නේ සැකයක් ඇති කර ගන්න. එහෙම නැත්නම් හයියෙන් ආයෙ හුස්ම ගන්නවා මයි නමක් අදින වගේ අම්මෝ හුස්ම ටිකක් නැතුණා මැරෙයිද දන්නේ නැහැ කිය. ඒ ඔක්සිජන් උත් ගිනලා නැහැනේ මෙහි අනික් වරන් තියෙනවා සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් සිලින්ඩරයක්වත් තිබුණා නම් කට්ටියට කියාවේ මේක හුස්ම ගන්න බැරි ගැත්තක් තියෙනවා මේක මේ භයානකයි දොස්තරලා එක්කෙනෙක් නම් ඉඳලා බෑ නර්ස් කෙනෙකුත් ඕනේ ඔක්සිජන් උත් ඕනයි කිය. එමෙතන මූලික කරුණු දන්නේ. දන්නේ නැති එකට සම්පූර්ණ සමාව දෙනවා. මම මේවා කිසිම ගුරුවරයෙක් කවදාකවත් උගන්ලා නැහැ බුදුහාමුදුරුවෝ ඇර. ප්‍රශ්නේ ඒක නෙවෙයි දැනගත්තට පිළිගන්න කැමති නැති හැටි. පිළිගන්නෙම නැහැ. දන්න ක්‍රමයකට කරන්නේ එක්ක අයියෙන් උස්ම ගන්න. එහෙම නැත්නම් කොලයක් කරනවා ලියන්න පටන් ගන්නවා මල්ලා කෙලියයි ස්වාමීන් වහන්සේ ගත්ත උත්මත් නැති වුණා දැන් මම මොකද කරන්න කියලා ඔන්න රෑමත් දහනේ ලියන්නේ. එතන ඉඳලා අනිත් දවසේ කමඨාන සුද්ධ වෙනකම් භාවනා කරන්න බෑ හයි ටෙන්ෂන්. පැනික් මානසික අසහන. එහි මේ හුස්ම ටික නැති වුණාට පස්සේ මොන මොන කරන්නේ? මේන්න මේ වගේ දිහා බලනකොට ඒ තමන් කරන වැඩේ ගිය පාර ඒක පිළිබඳව සම්පූර්ණ තමන්ගේ තියෙන මේ සපයලා උත්තර දෙන්න පුළුවන් ගතිය අත්තනාව සම්පායස කියන ගතිය තියෙනවා නම් තමන්ට තේරෙන පටන් අර ගන්නවා කිරි ගහකට මෝල් ගහෙන් ඇන්නට පස්සේ කිරිනවයි කියන කහඬ දෙයක් නැහැ. මේ ගත්ත කර්මස්ථාන ගෙවෙනකම්ම භාවනා කරන්න පුළුවන් නම් සැකයකින් තොරව නින්ද නින්දට වැටෙන නින්දට වැටෙන්නේ නැතුව බය තැක සංඛා ඒකාකාරී ගති කම්මැලි ගති ඇති කරගන්න නැතුව ඒ කෙනා ඒ කරන වීර ක්‍රියාව ඒ කරන උදාර කටයුත්තේ ගුණය මෙච්චරයි කියලා කියන්න බෑ නමුත් ඒක කෙරුවට ඒක දරාගෙන ඉන්න බැරි නම් ආයෙ සැරයක් අවුල් කරගන්න. හැබැයි ඉතින් හැම කෙනාම එහෙම වරද්දගෙන ආයෙ සුද්ධ කරන ආයෙ වරද්දගෙන ආයෙ සුද්ධ කරන තමයි යන්නේ. ඒ නිසා අපිට අනන්ත වාර ගණක් කමඨාන් සුද්ධ කරන්න වෙනවා. ඒක නිසා මේ මකුකම කියලා කියන අපි ගත්ත පසු මේ තමන්ගේ මූල කර්මස්ථානයේ මුල් කරගෙන අනේක කරාට ආරස්සාවත් ඒකමයි සතිපට්ඨානෙත් ඒකමයි කායනුපසනාවත් ඒකමයි නික්ලේශී බවත් ඒකයි නිර්මල බවත් ඒකමයි සතියත් ඒකමයි සමාධියත් ඒකමයි අප්‍රමාදයත් ඒකමයි ටික තීරුම් ගත්තේ නැති වුණොත් අනේ මට ත්‍රිපිටකේ මන් දන්නේ නෑනේ මට පැවිදි වෙන්න බැරි වුණානේ මට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෑනේ මට අරක නෑනේ මේක නෑනේ කියලා අර දන්න සරල කනවා පැත්තක තියේදී නොකරන වෙදකමට කෝඳුරු තෙල් කල්ලා 7යි 7යි හොයනවා වගේ නැති දේවල් ගැන කතා කර කර ඉන්නවා මෙච්චර සරල ක්‍රමයක් තියෙදි. පලාසී ක්‍රමය ගැන අපිට මේ කියන මේ දෝචස්ස කරන ධර්මයේ තියෙන පලාසී ගතිය කියන මේ අනුන්ගේ ගුණත් ගුණවතුන්ගේ ගුණ දැන් මටත් තියෙනවා කියලා කියවන ගතිය කල්පනා කරනකොට හිතනකොට මට හිතුනේ මේ පුංචි ආලෝකයක් දකපුවාම එනතම් පුංචි ප්‍රීතිය ප්‍රමෝදයක් ආපුවාම ඒක නයි ඉතින් හිතනවා හරි හරි දැන් නම් ඔන්න මේක ධානා ප්‍රීතිය. එනතම මේ ආලෝකයේ තමයි මේ දිබ්බ චක්කු ඥානයේ ආලෝකේ. මොනවා හරි හිතලා ඊට පස්සේ වාඩි වෙන්නෙම දැම්මට තිබ්බ චක්ුණාය පහළ වේවා කියලා වාඩි වෙච්චාම අනේ අර තිබිච්ච සතියක් නැහැ. ඒ තරම්ම තද අපේක්ෂාවක් එනවා අර අධික අධි탁ෂේරුව නිසා. මේකට බුදුරජාණන් වහන්සේ දන්න නිසා මේ මේකේ තියෙන මේකේ තියෙන හාස්‍ය රසයක් තියෙනවා. ඒ වගේම සාහසික ගතියක් තියෙනවා. මේ දේ වෙන්නේ දක්ෂ යෝගාවචරයින්ට. මේ හේතුල පිටුලට හිතලා බුදිය ගන්න කට්ටියට ඉව වෙන්නේ නැහැ. භාවනා නොකරන අයට වෙන්නේත් නැහැ. මේක දක්ෂායට වෙන නිසා සාසනය බේරගන්න නම් ඒ අයට හරියට කියලා දෙන්න ඕනේ මෙන්න මේ මේ තැන් වල බොරු වලවල් තියෙනවා. ওই පාරේ යන්න එපා. මේ පාරේ යන්න එපා. මෙන්න මේ ඵලයන් කියලා. ඒක නිසා භාවනා කරනකොට මේ වගේ ආලෝකයේ පහළ වීම පළවෙනි සැරේට වුණාම ලොකු සතුටක් එනවා. ලොකු ප්‍රීතියක් එනවා. මේ නිසාම භාවනා කැඩෙනවා. ඒ අරමුණ නැහැනේ දැන් සතිය නැහැනේ මේ දැකපු එක දිගේ කතන්දර ගොතනවා. ඉතින් යාට දොස් කියන්නත් බෑ දඬුවම් කරන්නත් බෑ රාජදඬුවම් දෙන්නත් බෑ මොකද මේ මනස සාර්ථකයි නමුත් ආදි තක්ෂේරුවට කියන්නේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ විදිහට යම් දවසක උඹට හරියට සමාධියක් ආවනම් ඒ සමාධියේ නිමිත් අරගෙන අනිත් දවසෙත් ඒකම කරලා නැවත නැවතත් මේ සමාධියට යන්න පුළුවන් නම් ඔබට තේරෙයි අර ඉස්සල දවසේ කෝල ගතියටයි මේ අපි සිලිලාරයකටපත් උනේ කෝඩු ගතියටයි. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. මේක නැවතත් ඔබට උරුම නම් ඔබට මේක කැප නම් ඔබට පින් තියෙනවා නම් ඔබ දක්ෂ නම් මේක නැවත ගන්න පුළුවන්. ඒකයි කල යුත්තේ. ඒ සඳහා එකයි ඔබට කරන්න තියෙන්නේ. එදා ඒ හරියන පරියන්කේ වාඩි වෙනකොට උදේද වාඩි උනේ වම් උතුරු දිහා බලනද වාඩි උනේ සක්මණකින් පස්සේද වාඩි උනේ නාලකී ළඟ සීතල කරනද වාඩි උනේ මනස මොන වගේ තත්ත්වයක්ද තිබුණේ කොහොමද මං හිටියේ මොන සීලයකද හිටියේ කියලා ඒ ඒ තිබුණ නිමිති ටික ආයෙ සපෙල දෙන්නේ සමාධිසච නිමිත්තක් ගායියෝති කියලා මේ ඇති වෙච්ච මේ ගුණය තීක්ෂණ කරන්නේ ඇති වෙච්ච මේ ගුණේ හොඳට ගාලා ගණ්ඩ පීයක් ගන්නවා වගේ ගාන්න නම් තිබුණු වෙලාවේ සිලිලාරේ එනවා ඒකට දොස් කියන්නත් එපා කරන්න දෙයක්වත් නැහැ. නමුත් අනිත් දවසෙත් ඒකම කරනවා. අනිත් දවසෙත් ඒකම කරනවා නේ. ඒකට කියනවා අනුපස්සනාව කියලා. දැකපු දේ අනුව නැවත නැවත බැලීම. ඕකමයි විපස්සනා කරනවා කියන්නේ. එක සැරයක් ඇති වෙච්ච දේ දැන් එක සැරයක් හරි ගියා නම් හරියෙක් තැන තව සැරයක් ඒක හරියන තියෙන ඉඩ වැඩි. ඒ නිසා Taman හිතන දැන් මම එක පැන් එක පාරක් පීම පැන්නා. ඒ නිසා මම අනිත් දවසේකට මේ සීලිලාරයකින් උදාර වෙලා ආඩම්බර වෙන එක නෙමෙයි තියෙන ශිල්පීය ඥානෙ පාවිච්චි කරන්න. එදා හරියන්න මොන මොන කරුණුද හරියගියේ. ඒක බොහොම සරල දේවල්. මම එදා සක්මන්ට කලින් වාඩිලා හිටපු නිසා. එහෙම නැත්නම් මට හොඳට බණක කරුණු තේරිච්ච නිසා. එහෙම නැත්නම් මම උද්දීපාන්දර ඇඟේ ශක්තිය තිබුණ නිසා අන්නේ ටික ඔක්කොම තාමත්ම යටහත්ව ඊතාමත්ම ගෞරවයෙන් Taman සපෙලා දෙනවා මිසක්කා කාගෙන්වත් අහල වැඩක් නැහැ. තව කෙනෙකුට හරියන පසුබිම Tamanට හරියන්නේ නැහැ. අන්නේ විදිහට මේ පලාසී ගතිය වෙනුවට අනේ මාත් එක සැරයක් නිවන් දැකලා තියෙනවා නැත්නම් මාත් එක සැරයක් සෝවාන් වෙලා තියෙනවා නැත්නම් මාත් ධ්‍යාන ලැබලා තියෙනවා දැන් ඕනනම් ධ්‍යානේ වරින් කොමයිල කාට කියලා එහෙම ගහ ගහන්න දෙයක් නෑ මේකේ. ධ්‍යානේ ඇති වෙන්න අවශ්‍ය කරුණු කාරණා ටික සපයලා දෙන්න පුළුවන් නම් එයා කවදාකවත් ඇති වෙච්ච දෙයක් එක සැරෙන් අදහන්නේ එක සැරෙන් අදහන්නේ මේක නැවත නැවත ඇතිකරන්න උත්සාහ කරන එක තමයි මේ ලෝකෙ මේ අවුරුදු 200ක් විද්‍යාව දිනුවෙන් තිබ්බ එකම හේතුව. විද්‍යාව කියලා කියන්නේ කරපු දේ නැවත කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. නැත්නම් විද්‍යානුකූලයි කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ අල්ලලා දුන්නේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා බෑ බුදුහාමරට Nobel Prize හම්බුන්නේ නැහැ. බුදුරජාණන්සට මැග්සීසේ සම්මාන හම්බුනේ නැහැ. බුදුරජාණන්සේ කිව්වා යමක් වුණා නම් ඒ సంతානෙ මේක නැවත ඇති වෙන්න ඉඩ තියෙනවා නැත්නම් උගණන් ගන්න එපා. නැමති ඒ సంతානෙ ඇති වුණා නම් ඔබට සැකේ නැතු වෙනවා. ඔබට ඔබ ගැන විශ්වාසයක් එනවා. ඕන්න ඔකට අනුපස්සනා කරනවායි කියලා කියන්නේ ඕකටයි විපස්සනා කරනවායි කියලා කියන්නේ ඕක කරන්න පුළුවන් මිනිස්සුෙකුට විතරයි. ඒ මනුස්සයට සැරයක් හරි ගිහිල්ලා තියෙන්න ඕන. ඊට පස්සේ එයා දැනගන්න ඕනේ පාර හරි දෙවෙනි සැරේ හරි නොයන්න ඉඩ තිබේ. ගහේ තිබ්බොත් කුරුම්බ පොල් වෙන්න ඉඩ තියෙනවා. ගහේ තිබ්බේ නැත්තම් කුරුම්බ පොල් වෙන්නේ නැහැ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. එහෙනම් අනිත් දවසෙත් ඒ කුරුම්බා ගෙඩිය පොල් වෙන්න මොනවද කරන්න ඕන කරනවා මිස ඒ දේ තමන්ගේම ඥානෙ නැත්නම් තමන්ගේම හැකියාවෙන් සපයා ගන්නවා මිස මේක අපේක්ෂා කරුවට හරියන්නේ නැහැ. මට මේක වේවා කියලා පැතුවට හරියන්නේ නැහැ. නිසා යම් දවසක හිතන්න මේ පලාසී ගතිය නැතුව මට මේ මේක මේ ධ්‍යානයක් ලැබිලා නෙවෙයි මේ මාර්ගඵලයක් ලැබිලා නෙවෙයි මේ මේක මේ පුංචි භාවනාවට ඇති වෙන ප්‍රීතියක් නැත්නම් ආලෝකයක් මම ඔක ධානයක් කියලා ගත්තොත් මම මාන්නක්කාර වෙනවා මම අපේක්ෂා කරනවා මම ඒ වෙනුවට ආධුනික මනසක් ඇති කරනවා අද භාවනාවට පටන් ගත්ත කෙනෙක් වගේ මම වැඩ කරනවා හැබැයි එදා ඒ හරියන්ට පසුබිම් වෙච්ච සප්පාය කරුණු ටික අනුග්‍රහ ටික සාමාන්‍ය බුද්ධියෙන් සපෙලා දෙන්න දීලා නැවත නැවත කරනකොට අර විද්‍යාඥයෙක් කරන දෙයි මේ මිනිස්සයා කරන දේ අතර වෙනස විද්‍යාඥා බාහිර දෙයක් අල්ලන්නේ නටන්නේ යෝගාවචරය තමන්ගේ ආධ්‍යාත්මීය අද්දකිය හැකි දෙයක් අල්ලගෙන නටයි. ඒ නිසා අද්ද තියෙන විද්‍යාඥාන අපි කියන නවීන විද්‍යාඥාන ටෙක්නොලොජි නැත්නම් සයන්ස් කියන එකෙන් අපේ දරුවෝ දියුණු කරගෙන උඩපනින දෙමව්පියෝ අමනකම් කරන්නේ. ඒ දරුවන්ට ඒත් එක්කම ඇතුළතට හිත යොදලා මේ අනුපස්සනාවත් මේ බාහිර විපස්සනාවත් එක්ක සමසම වෙන්න දුන්නොත් ඒ දරුවන්ට පුදුමාකාර බයලජ්ජාව හට ගන්නවා. පුදුමාකාර ආචාර ධර්ම හට ගන්නවා. ওই බාහිරේ හොයන්න යන්න යන්න බයලජ්ජ නැති වෙනවා. අමනකම් වැඩි වෙනවා. මාන්නකරකම් වැඩි වෙනවා. තණ්හා වැඩි වෙනවා. දිත්‍ති වැඩි වෙනවා. ඒ නිසාද ලෝ අද ලංකාවේ ඉන්නේ ඉතාමත්ම දක්ෂ කොල්ල කෙල්ලෝ ටික ওই දිට්ඨියට යට කරලා ඉවරයි. ওই මාන්නයට යට කරලා ඉවරයි. ওই තණ්හාවට යට කරලා ඉවරයි. හොඳම ක්‍රීම් එක අරගෙන උන්ට විද්‍යාඥයෝ කියලා අන්තටු දෙකක් පලන්දලා උන් අන්ටඩි උඩින් අනුගිනිසු දිහා නහයෙන් බලන්නේ. අපි විද්‍යාඥයෝ. හැබැයි එක එක කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ, කියන කාට තේරෙන්නේ නැහැ, කරන කාට තේරෙන්නේ නැහැ මේ බාහිරේ හොයන්නේ කිය. බාහිරේ වල කවදාක කෙලවරක් නැහැ. බාහිරේ වලට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ක්‍රමවේදය එකමයි. ඒ ක්‍රමදී නැවත නැවත කර බැලීම තමයි විද්‍යාඥය. ඕනෙම තැනක කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් බුදුජානනාංශයේ කිව්වේ අපිට පරියන්කේදී පුළුවන් නම් යම් දවසක ඉදිරියට තියාගත් අරමුණ ඉදිරිපත් වුණාට පස්සේ අරමුණත් එක්ක සමීප වෙනකොට ওই දැනෙන සිලිලාරේ ওই දැනෙන ප්‍රීති ওই දැනෙන ප්‍රමෝදය ওই දැනෙන මේ සැහැල්ලුව ওই දැනෙන අසහනේ නැතිකම ওই දැනෙන හුද්ධිකලා බව ওই දැනෙන විවේකය සක්මනේදිත් ගන්න බලපන් ඒක විද්‍යානුකූලයි විදුහුරුයි මෙතන පුළුවන් නම් අතන පුළුවන් වෙන්න ඕනේ අච්චරම නැතුණාට ගන්න පුළුවන් ඒ වගේම උඹටම බලපන් අනිත් දවසෙත් ගන්න අනිත් දවසෙත් ගන්න. ඔය දෙකනේ විද්‍යාවේ තියෙන ප්‍රධානම ඉගෙනීම් දෙක. නමුත් මතක තියාගන්න විද්‍යාව හොයන්නේ පිට බාහිර දෙයක්. මේ කරන්නේ ඇතුළත දෙයක්. මෙන්න මේ දෙක ගලපලා බලනකොට පළවෙනි වතාවට මේක දැනගෙන මේක වෙන්න ඇති ක්‍රමේ කියලා හිතලා බුදු වෙච්ච එක නම් තමයි අපේ බුද්ධාංකුර යනන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා පොඩි පොඩි පිම්මක් නෙමෙයි ඒක මේ එකම දේ තිබුණට හරියන්නේ නැහැ. ඒක නැවත නැවත කරලා බලන්න ඕනේ නැත්නම් මම පිළිගන්නේ නැහැ. ඒක මෙතන තිබිලා බෑ අතනක් තියෙන්න ඕනේ. ඉතින් මේකනේ උන්වහන්සේ ආර්ය පරිශ්‍රණයක් වශයෙන් කරේ. නමුත් කෙනෙකුට කියන්න බයයි. අපි ඒ තරම්ම යන්තම් පොඩ්ඩක් ගෑවිච්ච ගමන් ඉතින් අඬ කණ්ඩ හැරපානවා. මට අරක තියෙනවා මේක තියෙනවා කියලා ඊට පස්සේ ඒ අඬහැරේ නිසාම මෙයාගේ හිත වික්ෂිප්ත වෙනවා. හිත අවුල්භාවයකටපත් වෙනවා. අන්නේම අවුල්භාවයකටපත් වෙන්නේ නැතුව මේ කෙනාට දිගට යන්න අනුපස්සනා කියන ධර්මයක් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුපස්සනාව තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක කරගෙන යනකොට මේ පලාශී ගතිය. ඒ කියන්නේ අරගුණ මටත් තියෙනවා කියන ගතිය විදර්ශනා උපක්ලේශ වලට රැවටීමක් විදියට තමයි අපේ තේරවාදී හඳුල්ලා දීලා තියෙන්නේ. තේරවාදී පෙන්ලා දීලා තියෙනවා මේ ගමන සාර්ථක වෙන යෝගාවචරයට ඒත් හැබැයි පළවෙනි මාර්ගයේදී විතරයි මේක සිද්ධ වෙන්නේ. පළවෙනි මාර්ගය කියලා කියන්නේ සෝවාන් වෙන මාර්ගයේ සාර්ථක වෙන එකනට ඕබාස ඥාන පීති පස්සද්දි උපට්ඨ උපට්ඨාන උපේක්ඛා නිඛන්ති ආදි වශයෙන් ගුණ ධර්ම ටිකක් බොහෝම සිලිලාරකී යුක්තව පහළ වෙනවා ආලෝක ඕබාසය කියලා කියන්නේ ආලෝකේ ප්‍රීතිය පහළ වෙනවා පස්සද්ධිය පහළ වෙනවා ඥානෙ පහළ වෙනවා උපට්ඨානයි කියලා කියන සතිය පහළ වෙනවා වීරිය පහළ වෙනවා උපේක්ෂා පහළ වෙනවා මේක දෙන්නේ මේ මනුස්සයාට පලාශී ගුණය තියනවද බලන්න. මේකට ඇන්දොත් මේක මාන්නකරකමක් ගත්තොත් ඒකම නිසා භාවනා කැඩෙනවා. මේක ආවට නැවත නැවත පරීක්ෂා කර මිසක් මම ගන්නෙ නෑ කියන විපස්සනා ඥාණය දන්නවනම් විපස්සනා උපක්ලේශවල තියෙන ෂටගතිය දන්නවනම් මායාවේ ගතිය තියෙනවා නම් එයා ආව පඩියට මට ධ්‍යානයක් ලැබුණා කියන්නේ නැහැ. මට විපස්සනා ඥාන ලැබුණයි කියන්නේ නැහැ. මට මාර්ගපඥාන ලැබුණයි කියන්නේ නැහැ. එයා දන්නවා මේක මේ මම කෑදරද කියලා බලන්න දීපු උගුලක්. මේකට මම පුංචි කතන්දරයක් කියන්නම්. කතන්දරය යන්නේ එක තාලයකට ඒ නිසා සමහර වෙලාවට මගේ උපමා උපමේ හරියන්නේ නැති වෙන්න පුළුවන්. පුංචි කාලේ අහලා ඇති ඕගොල්ලෝ අපි ඉස්කෝලේ යන කාලේ මෙව්වා දෙකේ තුනේ පන්ති වල පොත්වල තිබුණා. ගමේ ඉඳලා තියෙන මෝඩමන මේ දුප්පත් මිනිස්සෙක් ඒ මිනිස්සයා උපේලා තියෙන කැලේට ගිහිල්ලා දර හොයාගෙන ඇවිල්ලා දර විකුණලා. ඒකි මිනිස්සයා ළඟ දෙන පොරවත් හොඳටම ගෙවිලා එකම රස්සාවයි දන්නේ. ඒ මිනිස්සයා ඉතින් පොරව අරගෙන උදේට ගියාම දර ටිකක් හොයන ඇවිල්ලා විකුණලා ජීවත් වෙනවා. ඉතින් මිනිස්සයා වෙන ශිල්පයක් දන්නෙත් නැහැ. ඒ මිනිස්සයා හොඳට වැරදාලා පොරව ගහනකොට අතින් ගිලිහිලා පොරෝ ළඟ තියෙන ගඟකට වැටලා තියෙනවා. ඉතින් මේ මනුස්සට විශාල දුකක් ඇවිල්ලා තියෙනවා. අනේ මට තිබුණ බඩ රස්සාවත් ඉවරයි, පොරොවත් ඉවරයි, මට වතුරට බහින්නත් බෑ, පීනන්නත් බෑ, දර කවාගත්තෙත් නෑ, ගෙදර ගිහිල්ලා දැන් ගෑණිට දරුවන්න මොනවද කන්න දෙන්නේ. ඉතින් අඬනවලු ගහමුළු ඉඳගෙන ඉසాత බැඳගෙන ඒතර ගහේ හිටු රුක්ෂ දේවතාවෙක් දැක්කලු මේ මනුස්සයා අඬනවා අඬනවා අහන්න කෙනෙක් නෑ කියලා. පස්සේ රුක්‍ර දේවතා බැහැලා අවිලා තිනවා මනුස්ස ස්වරූපයෙන් අවිලා කියලා තිනවා මොකද මේ කැලේටලා තනියම අඬන්නේ කියලා ඊට පස්සේ කොළු ඔය ආර කිව්වට හරියයි දන්නෙත් නෑ වැඩක් නෑ මට හරීම අකරතැබ්බයක් උනේ මම මේ දර ටිකක් හවන ජීවත් වෙන මිනිස්සෙක් මේ පොරවෙන් කොට උරනවා පොරව වැටෙනවා ගඟට දැන් ගෙදර ගියාම ගෑණිගෙන් එක සෝලි වැටෙනවා බැනුම් ගහන්නත් ඕනේ කන්න දෙයක්වත් නෑ මට වතුර බහින්න දන්නෙත් නෑ පීනන්න දන්නෙත් නෑ ඉතිමන්සේ කියනවා අනේ මට පීනන්න පුළුවන්. මම පොඩ්ඩක් ගිහිල්ලා බලන්නම් කියලා මිනිහා ගඟට බැහැලා රත්තරම් පොරුවක් අරගෙන ආවිලා දැන් මේ මනුස්සයාට දුන්නලු මෙන්න මේක අරගෙන වැඩ කරන්න කියලා. අර මනුස්සයාට අමුසෙට තේරෙන්නේ නැද්ද ওই රත්තරම් පොරවල් වලින් පුළුවන් ද දර බලන්න. දර මගේ තිබුණේ යකඩ පොරවක්. මේක රත්තරම් මේක හරියන්නේ නැහැ මගේ වැඩේට කියලා මිනිහා දිගට මඬනවා. ඊට පස්සේ අර දෙයයන්න්සේ ආයෙ වතුරට ගිහිල්ලා රිදී පොරවක් ගෙනද ඊටවසේ කවලු තමසිලා බිස්නස් තේරෙන්නේ නැහැ ඔය දර බලනවාද රිදී පොරෝලි දර බලන්නේ මම යකඩ පොරෝ මගේ තිබුණේ ගෙවිච්ච පොරවා ඊට පස්සේ දෙයයන්න්සේ ගිහිල්ලා අර අර පොරොම ගෙනද රොසේ මේ වනස හරි සතුටක් ඇති වුණාලු අඩේ මග නම් මගේමයි කියලා ගත්ත තාලෙට දීයට හිතනලු මොනතරම් අවංක මිනිස්සුද මනුෂයා කියලා රිදී පොරොයි රත්තරන් පොරොයි දෙකම තෑග්ගට දුන්නලු බහරි අවංකයි උඹට මේ මගේ පොරව කියලා උඹ රත්තරන් පොරව ගත්තෙත් නැහැ. රිදි පොරව ගත්තෙත් නැහැ. ඉතින් මේ වණ දැන් දර වෙනුවට ගෙදර ගෙනිච්ච මොකද්ද රිදි පොරවකු රත්තරන් පොරවකුයි. ඉතින් එතනදලා මිනා ලොකු පොහොසතෙක් වෙලා තියෙනවා. උනාට පස්සේ ගමේ හිටළු හොඳ කෛරාටික කට්ට කෛරාටකෙක් ඌ දැනගත්තලු කැලේ ඉන්න මෝඩ දෙයියෙක් කියලා මිනිහත් පොරවක් ණයට අරගෙන අර ගහ ළඟට ගඟලකටම ගිහිලා කොට කොට ඇදලා ගඟට විදි කරලු පොරවෝ. අර තාලෙටම අඬාව ගන්න පටන් අදලු අයියෝ මගේ පොරොණ දුන අයියෝ මයි ගෑණිකෙන් බැලුම් ගන්න අයියෝ ගෙදර ගියන දරනේ අයියෝ අර දෙයයන්න්සේ ආයෙත් බහැලා මේ ගහයට හරි කචල්නේ තියෙන කියලා දෙයෝ බහැලා වල මොකද මිනිස්සුගේ ඊට පස්සේ කළු මේ බලන්නකෝ දෙයයන්න්සේ කියලා රත්තරන් පොරෝ දෙනකොටම ගත්තලු අතට දෙයෝ දැනගත්තලු මේක කට්ටයයි ඒත් එකම දෙවියෝ අතුරුදහන් වුණාලු රත්තරන් පොරවත් අතුරුදහන් වුණාලු මේ යකඩ යකඩ පොරවත් නැති වුණා. ඉතින් දෙනකොටම ඛණ්ඩ ගියොත් බුදනකොටම කාපියකා කියලා ඔය ආලෝක මාත්‍රාවක් ආපු පාළියට පහසුවක් දැනෙච්ච පාළියට මේක සෝවාන් වුණා මේක ධානයයි කියලා. ඉතින් මේ මනුස්සයාට මේ සිදුවෙන අබැග්ගය පලාසී ගතිය පුංචි එකක් ආපු ගමන් නෑ මටත් ඒක පුළුවන් මාත් දන්නවා මාත් ඕකේ තමයි කියලා අඬ හරපා. ඉතින් මේ වගේ වැඩකදී වෙන හානිය මෙතකයි කියලා නෑ. ඒ කියන්නේ යා නිහතමානී නෑ. එයා දන්නේ මේ වගේ ගැඹුරු ධර්ම අපිට හිතලා තීන්දුව කරන්න බෑ. ඒකට තියෙන එක ක්‍රමයයි තියෙන්නේ මේක නැවත නැවත යොදවන්න ඕනේ. අර මනුස්සයා කිව්වේ මේ රත්තරන් පොරව නෙවෙයි මගේ පොරව ඔක නෙවෙයි. මගේ එක එන්න ඕනේ. ඊට පස්සේ අර දෙයන්නාන්සේ රිදී පොරවක් ගෙනල්ලා දුන්නේ නෑ ඕක නෙවෙයි. මගේ මගේ තිබුණේ මේ යකඩ පොරව. ඒක දුන්නට පස්සේ ඇති වෙන සන්තෝෂය වගේ මම මේ කරන්නේ භාවනාවක් නම් මට ඉස්සල්ලාම තේරෙන්න ඕනේ මේ අරමුණ වෙන අරමුණකින් වෙන්කොට දැන ගැනීම මිස මට ඉතුරු ඥාන පාල වෙන්න බෑ. මේ ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ ආනාපාන මම මේක පිම්බීම හැකිලිම නෙවෙයි. මේක වේදනාවක් සද්දයක් නෙවෙයි මේක ආනාපාන. මේක වෙන් කර අඳුර ගන්න බැරුව අරකත් බලනවා මේකත් බලනවා ඔක්කොගෙම විස්තර හොයන්න පටන් අරගත්තොත් මේ එකකවත් ಗುಣ කෙලවර කරන්න හම්බ වෙන්නේ අර වෙන්කොට දැනගැනීමේ ශක්තිය දෙයන්න පේන්නේ මේ නිසා අවංක මිනිස්සේ තමන්ගේ යකඩ පොරෝ එනකම් අඬනවා. ඒතර දෙයන්න එන සතුටට රිදී පොරෝ රත්තරන් පොරෝ දෙකම අතර දෙනවා. කී භාවනා කරනකොට ඔය ටික කල් මුගක් කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ භාවනා කරනකොට තේරෙලා යම් දවසක අපි හිතනවා නිවන් දැක්කයි කියලා නැත්නම් අපි කොහොම සුවහනුණයි කියලා එහෙනම් ධ්‍යානයක් ලැබුවා කියලා. ඒකට තියෙන මං උප්පත්ති දවසේ ලෝක තිබිලා තියෙනවා. හිතේ මේ කොහේවත් තිබුණ එකක් නෙවෙයි. අපේ හිතේ මේ සියලුම ಗುಣ ටික තියෙනවා. අපිට ඕනේ වෙන්කොට අඳුනගන්න එකයි. මේක තියෙන දැන් කෙලස් එක්ක ඇනිලා. ඒ නිසා බුදුහාමුදුරන් කියනවා අරහං කියලා. අරහන් කියලා කියන්නේ උන්වහන්සේ සුදුස්සා. පූජාවල් වලට තෑගි දෙන්න සුදුස්සා. ඒ මොකද උන්වහන්සේට හරියටම පිවිතුරුව නිර්මලව කියකි මේක පිරිසුදු දෙයක් මේක අපිරිසුදු දෙයක් කියලා. අර පිරිසුදු දෙය අපිරිසුදු දෙයි අනාගන්නේ. අනාගත්තොත් අනාගාමි වෙන්න බෑ. ඒකයි කියන්නේ. මොන්න දෙයක් හරි අනාගත්තොත් අනාගාමි වෙන්න බෑ නිසා පිරිසුදුව දැනගන්න ඒ පිරිසුදුව දැන ගැනීම හරහා යන්න පුළුවන් ඥානේ කිලෝරක් නැහැ එකක් හරියට දැනගත්තොත් ඒකට සාපේක්ෂව දිගට යන්න පුළුවන් ඉතින් පොඩ්ඩක් දැනෙච්ච ගමන් අදි탁සේරුවට යන්නේ පලාසි ගතිය නිසා ඒ නිසා හුඟක් වෙලාවට සිද්ධ වෙන නිසා මහසීසේ ආඩෝ ස්වාමින් වහන්සේ ඔය විදර්ශනා උපක්ලේශ ගැන කියවෙන පරිච්ඡේදයට එළඹෙන සාමාන්‍ය සම්මස්තර ඥාන ගැන කතා කරනකොට ඉතින් මේ ස්වාමීන් වහන්සේ නිසා ගොඩාක් භාවනාවට පෙළඹුණානේ කට්ටිය. පෙළඹුණා පස්සේ හුඟකදී පටලවා ගන්නවා. මේ පොඩි ආලෝකයක් ආපු ගමන් පොඩි පහසුවක් ආපු ගමන් ඇයි මට එහෙම වුනේ මේකේ මොකක්ද අදහස් වෙන්නේ කියලා හිත ගොඩාක් සිලිලාර කර ගන්නවා. ඒක අහිංසකයි ඇත්තට මේක වෙනවා. නමුත් ඒකෙන් තමයි අදි탁සීරුවට නොයන්නේ. මමත් ආර්යයන් වහන්සේ නමක් කියලා හිතුවා. වරදොල නොගන්න මමත් උත්තරීමනස ධර්ම කෙනෙක් ඇති කෙනෙක් කියලා වරදොල නොගැනීම පිණිස ඒ මට්ටමේදී පේන මේ ඕපාස ඥාන පීති පස්සද්ධිය ආදී උපක්ලේශ ධර්ම පිළිබඳව විස්තර ලියලා කොච්චර විස්තර කරනවද කියනවනම් ඒ පරිච්ඡේදයේ ඒ මේ සම්මසන ඥාන පිළිවෙත පරිච්ඡේදය තමයි මුළු පොතේම ලොකුම පරිච්ඡේදය. මොකද එතන තමයි පටලැවෙන තැන. යන්තම් ධර්ම කොටස තේරෙන්න පටන් ගන්නකොට ඒ කියන්නේ සම්මුති ධර්ම වල ඉඳලා පරමාර්ථ ධර්ම වලට හැරෙන තැනදී අපේ හිත කෑදරකම නිසා මාන්නක්කාරකම නිසා මේ මේ ඥාන මගේ කියා ගන්න දඟලන නිසා හරියට පටලැවෙනවා. ඒ පටලැවිල්ල වෙන්නේ පින්වන්ත උපාසකයන් උපාසිකාවන්. මෝඩයන්ට වෙන්නේ නැහැ. මාර්ගඵල ලැබුක් කරනට වෙන්නේත් නැහැ. මේ මේ ටිකනේ ඉස්සරහට සාසනේ කරන්න ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඒකලා කියලා තිනවා මෙතෙන්න ගියාට පස්සේ ඒ සම්මස්න ඥාන කියලා කියන්නේ ඉස්සලාම් වතාවට යාට මේ ආනාපානට හොඳට හිත ලං කරලා බැලුවොත් මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය මෙහෙමයි මේක පටන් ගන්න මේක ඉවර වෙන්නේ මෙහෙමයි ප්‍රස්වාසයෙන් ඉවර වෙන්නේ මෙන්න මෙතනදී ප්‍රස්වාසයේ ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවරෙටම නැති වෙනවා ඉවරෙටම නැති වෙලා මිසක ආස්වාසේ ඉන්නේ නැහැ. නිසා ඉවරෙටම නැති වෙච්ච තැනින් පස්සේ 100%ක් නිවනට හිත ගිහිල්ලයි ප්‍රසවාසය පටන් ගන්න. නිසා ඉවර වෙනකම්ම ඉඳලා නිවන පොඩ ස්පර්ශ කරපන්. එතකොට උඹට තේරෙයි ආස්වාස් ප්‍රසවාස දෙක මැද නිවනක් තියෙනවා. අන්න ඒක දැක ගන්නා සුළුව භාවනා කරනකොට අර සම්මුතියෙන් වැහිලා තිබිච්ච පරමාර්ථ ධර්ම මේ වීදුරක තිබුණු දූවිලි මායමක් අයින් කරලා හොඳට පිසුදු පේන්න වගේ පේන්න පටන් ගන්නවා. මේ බලානින්න මම මේ බලානින්න ආස්වාස් ප්‍රස්වාස දෙකේ ප්‍රස්වාසය ප්‍රස්වාසය පාස මේක 100ට 100ක්ම ගෙවෙනවා. ආස්වාසක ආස්වාස බල 100ට 100ක්ම ගෙවෙනවා. මේ ප්‍රස්වාසයේ කෙලවර බලාගෙනකොට මේක පුදුම සීග්‍රයෙන් වෙනස් වෙනවා. ඒක හිතා ගන්න බැරි වෙකෙන් වෙනස් වෙනවා. ඒක හරිය හිත් පීඩා කරන සුළුයි. හරි එපා කරවන සුළුයි. හරි ઈચ્છා බංගත්වයක් ඇති කරන සුළුයි. හරියට හොන ගහච්ච දෝම් පිටින දිහා බලා ඉන්නවා. ඒ නිසා මේ ගෙවීම දැකීම දුකක්. හැබැයි මට කරන්න දෙයක් නැහැ. මේක තමයි ස්වභාවය. මේක අනාත්ම ධර්මයක්. මේක මට ආණ්ඩු මට්ටු කරන්න බෑ කියන එකට ලාවට යාන්තමට යෝගාවචරය පිළිගන්න ලෑස්ති වෙනවා. මම මේ අරමුණ දිහා බලනින්නේ අරමුණ ලොක් කරලා ගෙදර ගිහිල්ලා සාක්කුවේ දාගන්න නෙවෙයි. ලොකු කරලා බලන්න බලන්න අරමුණ වාෂ්ප ටිකක් වාෂ්පීකරණය වෙන්න වගේ වලාකුලක් දියවිලා යන්න වගේ වතුරට දාපු ලුණු කැටයක් වාගේ මේක දුරු වෙනවා අනේ මෙච්චර ආසාවෙන් බලන හිටපු මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය මෙහෙම දුරු වෙනවා කියලා දුරු වෙන එක බොරුත් නෙවෙයි ඇස් පිහලා බැලුවත් ඒක එහෙමමයි මේක දැකීම දුකක් මේක දැකීම බය එලවන සුළු දෙයක් මේක දැකීම අවිශ්වාසයේ දනවන සුළු දෙයක් මේක දැකීම හිත එපා කරන සුළු දෙයක්. හිත හැඟෙන සුළු දෙයක්. මොකද අපි uppattiye බලන්නයි අපිට අම්මලා අප්පලා තේරුම් කළ දීලා තියෙන්නේ මරණය දැකීම අවමංගල්‍යයක් කරලා ඉවරයි. ක්ෂය වීම දැකීම මංගල්‍යයක් කරලා අවමංගල්‍යයක් කරලා ඉවරයි. වැය වීම දැකීම අවමංගල්‍යයක් කරලා ඉවරයි. නිරෝධය දැකීම ආමංගල්‍යයක් කරලා ඉවරයි. ඒ නිසා අපිට වැය වෙනවා, ක්ෂය වෙනවා, මැරෙනවා දකින්නකොට ගෑ වෙනවා. ඉතින් කොහෙද ඥානය පහළ වෙන්නේ? හීල් වෙනවා. නමුත් බුදුරජාණන්ගේ සම්පූර්ණ ශාසනයේ තියෙන නිරෝධ සත්‍යයනේ. මේ නිරුද්ධය දකින්නනේ. මේ එක අරමුණක් කරගෙන ඒකේ නිරුද්ධ වෙනවා දකින්නකොට මහසී සෑඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කර තියෙන මේ සම්මස්සන ඥානදී යෝගාවචරගේ හිත ලෑස්ති වෙනවා. තීරණ පරිඥාවට මම මේ වඩන අරමුණ පවා කොටු කරලා වෙන් කරලා පරිච්ඡේද කරලා බලන අරමුණ පවා අනිත්‍යත්වයට ලක් වෙනවා. මම මෙතෙක්කල් මේකට විරුද්ධව හටන් කරේ. මේකට තමයි මම බය වුනේ මේකට මට හීන්දාඩිය දැම්මේ මේකට තමයි මම වැන වුනේ මේකට තමයි මට නිින්ද ගියේ මට දැන් මේක දිහා බලන්න පුළුවන් කියලා එන වෙනස යෝගාවචරයේ සාර්ථක යෝගාවචරය ගැතිර වෙනස ඒ යෝගාවචරයට ඇති කරලා දෙනවලු මම රහත් කියලා හිතන තරම් අධිතක්සේරුවා මේ පේන්නේ පූර්ණ මේ පරමාර්ථ ධර්ම නෙවෙයි පළවෙනි වතාවට තේරුම් ගන්නට ලෑස්ති වෙනවා පළවෙනි වතාවට හිත සකස් කරගන්නවා මම මොනතරම් අරමුණු කරත් මේක මම මොනතරම් මේ අරමුණේ එල්ලීගෙන හිටියත් ආලම්බණය කරලා හිටියත් මේකත් වෙනස් වෙන සුළුයි ඒ වෙනස් වීම බියලවන සුළුයි ඒක හරියට මම ගොඩාක් සල්ලි දාලා බැංකුවට බැංකුව බංකොලොත් වෙන දැන් ඉවරයි දැන් සල්ලි දාලා තියෙන්නේ සක්විතිත් එක්ක ඕන්න කෙලවුණා බැංකුවත් ඉවරයි සල්ලිත් ඉවරයි අන්නේ වගේ මේ මම විශ්වාස කරන අරමුණ මම මේ ආලම්බණය කරන අරමුණ මේ අස්පනා පිට හැඳි ගෑවිලා යනවා. ජී වෙලා යනවා. හරි දුකයි. ආන්නේ දුක උනාට මේක මම කරන දෙයක් නෙවෙයි මට ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඕක තේරුම් ගන්න බැරි නිසා සංසාර මෙතෙක් කල් විඳ වැව්වේ. දැන් ඕක තේරුම් ගනින් දුක්ඛ සත්‍ය වශයෙන් අනිත්‍ය වශයෙන් කියලා තේරුම් ගැනීමට පෙරලිය නැහැටි හිත පරිණාමය වෙන හැටි හිත මෝරන හැටි කිව්වොත් එතනදී පුදුමාකාර විදිහට අපි දන්නේ නැති ශේෂ්ඨයක විනිශ්චය වගේක් එනවා. ඒක සමහර විටක රහත් උනායි කියලා හිතෙන් තරම් තව සෝවාන්වත් වෙලා නැහැ. රහත් උනා කියලා හිතෙන් තරම්. ඒ මනුස්සයාට අනුකම්පා කරන්නයි කියලා තියෙනවා. ඕනම කෙනෙකුට ඒක වෙනවා. ඒ ඇවිල්ලා කටමැත දොඩනවා මේ පලාසි ගතියට. මටත් මාත් සෝවාන් තමයි මාත් රහත් තමයි. දොස් කියන්න බෑ. දොස් කියන්න නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඒකට තීරුම් කරලා දෙන්න දුන වෙන්න පුළුවන් දරුවා, වෙන්න පුළුවන් පුතේ, වෙන්න පුළුවන් දුවෝක හරිනම් ඔක ආයසරයක් වෙයි. උඹට එකයි කරන්න තියෙන්නේ අර එදා යම් ආකාරයකට අනුග්‍රහ කළ දෝ කාවේ ඔක නැවත සරයක් කරපන්. මේක අපේක්ෂා කරන්න එපා. ඔබ හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා නොකර. හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා නොකර. මේක අපේ හිතට වදන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. මොකද අපි දුවන්නේම ඵල අපේක්ෂාවෙන්. ආයෝජනයක් කරන්නෙම ලාභ ලබන්න. මෙතනදී ආයෝජනය කරන්න කියනවා බුද්ධ ආමතුරු පිළිබඳ ශ්‍රද්ධාවෙන්, ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවෙන්, සංඝයා පිළිබඳ ශ්‍රද්ධාවෙන්, සීලයේ පිළිබඳ ශ්‍රද්ධාවෙන්. එතකොට මෙයාට තේරෙනවා මං යම් අහස්මාලිකාවක් හැදුවද, යම් මං යම් ආකාරයක වීදුරු මාලිකාවක් හැදුවද, යම් ආකාරයක වැලි මාලිකාවක් හැදුවද ඒක හේදිලා ගියා. හේදිලා යනවා. හදන හදන හැම මාලිකාවක්ම ඔච්චරයි. ඉතින් මේක දකිනකොට තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනිවත කිව්වේ අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බි සංඝහකාරං වේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණ මේ ගේ හදන වඩුව හොයාගෙන මං අනේක ಜಾති සංසාරයක් ඇවිද්දවට කවදාකවත් දකන්න හම්බෙන්නේ නැහැ මං යනකොට ගේ හදලා ඉවරයි මං හොයන්න යනකොට ගේ හදලා ඉවරයි මං මේක බැලුවේ මොකද්ද ওই මහගේ හදන එක නෙවෙයි ලබනාත්මයක නෙවෙයි මේ ආත්මේ හුස්ම පොද ගෙවිලා ප්‍රස්වාසයේ එන ගේ හදන තැන බලපංකෝ ආස්වාසයේ කියන ගේ කැඩිලා ගිහිල්ලා ප්‍රස්වාසයේ ගේ හදන තැන බලපංකෝ චුද්‍ර මට්ටමේ දැන් මට පුළුවන් ගේ හදන හැටි දකින්න. එහෙමනම් ප්‍රස්වාසයේ අන්තිමට එනකන් දකින්න ඕන. පිම්බි මහැකිලිම ගන්නගෙන හැකිලිමේ අන්තිමටම එනකන් එක ඇහක් පිට ඇහක් තියාගෙන වටපිට බලන්නේ නැතුව සද්ද හිච්චාවයි වේදනා දනිච්චාවයි හිතවිලි පළච්චාවයි මම මේක තියා තියාගත්තේ එල්ලේ ගිනි කනා වට්ටගත්ත සතෙකුට වෙඩි තියන්න ලඟ වෙන වෙඩික්කාරයෙක් වගේ ගත්ත අරමුණේම ඉවර වෙනකම් බලන් හිතොත් තේරෙන පටන් අර ගන්නවා ඊගාවගේ හදන්න ඉස්සලා මේක ඉවර වෙන තැන බැලිල්ල තමයි ඉතුරු එක පටන් ගන්න එකට මංගලාවතරණේ සූදානම් ලෑස්තිය ආන්න එතන ගියාට පස්සේ ගේ හදන වඩුව පේනවා. ගහකාරන්දිට්ටෝ සීපුණ ගේ හන්න කාසී තෝ මම දැක්කා තෝ ආච්චිට ගෙවල් හදාපිය. මීට පස්සේ තෝ මට ගෙවල් හදන්නේ ආයෙ ගෙවල් හදන්නේ ගහකාරම් විසංකිටං විසංඛාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාමං ආයෙ කවදාවත් ප්‍රාර්ථනා පිහිටවන්නේ මේ ලෝකේ. පිහිටවන සෑම ප්‍රාර්ථනාවක්ම බලාපොරොත්තු සුන්වීමෙන් හමාරයි. යම් ප්‍රාර්ථනාවක් තිබුණා ඒ සෑම ප්‍රාර්ථනාවක්ම කෙලෙසේක ලකුණක්. යම් අදිෂ්ඨානයක් තිබුණා කෙලෙසේක ලකුණක්. ඒ නිසා තිබිච්ච අදිෂ්ඨාන තිබිච්චාවයි. ජීවිත ප්‍රාර්ථනා තිබිච්චාවයි. ඒ සම්පූර්ණයෙන්ම ගෙවෙනකන් ඉන්න අලුතින් ප්‍රාර්ථනා හදන්න යන්න එපා. එතකොට හිත සංස්කාර නැහැ විසංඛාරගත වෙනවා. ඉතින් ඒක නිසා ප්‍රස්වාසය ඉවර වෙනකම්ම මොන ආලෝක පෙන්වත් මොන හෙන ගැහුවත් මොන කය නටුවත් මොන විදිය වේදනාවක් අර ගත් එක ඉවර වෙනකම්ම බලන්න ලක්ෂ කී වාරයක් බලන්න වෙයි. අන්නේ මේනකොට මේ ඇඟ කිලිපොළනවා සහලවනවා ආලෝක ප්‍රීති බස්සක් දිනනවා. මේ එකක හරි මේ එකක හරි අලගි මුලගි හොයන්න ගියොත් අර ගමන ඉවරයි. අර අරමුණ දිගේ යන ගමන ඉවරයි. ඒ පලාසී ගුණයටයි මම මේ හේතු කරන්න හදන්නේ මේ ලාමක දේවල් ගැන එලවන්නේ ඇයි අර අරමුණ ගෙවෙන කම්ම ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා කියලා තන බලහන් ඉන්න පුළුවන් නම් ඒත් එයා මේ පලාසී ගුණයට අහු වෙනවා. එයාගේ අර තිබිච්ච සංසාර කහට ගතියට ලැබෙන ලැබෙන ලාභ වලට ආඩම්බර වෙන ගතියක් තියෙනවා. නමුත් එයා හිතා ගන්න කමන්නේ ආඩම්බර වලට මම තව සැරයක් පරීක්ෂා කළා මිසක්ක මම මේක පිළිගන්නේ නැහැ. ප්‍රකාශ කරන්නේ ක්‍රියා කරන්නේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යන්න යනකොට අවංක මනුස්සයාට ඒක තහවුරු වෙනවා බුරුකාරයා පච වෙනවා එතකොට පලාසිද එතකොට අපලාසි යා ගිහිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම හිතුවේ දා මේ මේ මම ධ්‍යාන ලැබලයි කියලා මං හිතුවේ මේ මාර්ග ඥාන ලැබලයි කියලා මං හිතුවේ මෙහෙම විපස්සනා ඥාන ලැබලයි කියලා පස්සේ බලනකොටයි මට තේරෙන්නේ එහෙම එකක් නෑ ඉදා වෙලා තියෙන බටලවිලා එදා වෙලා තියෙන්නේ මාරේ බලවේගය. එදා වෙලා තියෙන්නේ විදස්තන උපක්ලේශය. මම දැන් මෙහෙම කරන්න ඕනේ කියලා කාටද කියන්න පුළුවන් වෙන්න ඒ පුද්ගලයා තුළ මොන්න තරම් මානසික විප්ලවයක් ඇති වෙන්න ඕනද කියලා හිතන්න. මම මෙහෙම වරදොලා තේරුම් ගත්ත එක වැරද්දක් බව මම දන්නවා. ඒ නිසා මම දන්නවා ඉස්සරහට කටමැත දොඩවන්නෙත් නෑ මම භාවනා අතාරින්නෙත් නෑ මම දිගට භාවනා කරන්න ඕනේ කියලා. චිත්තුත්පාදයක් පොදවා ගත්තොත් මේ පව් වර්ධොල වටහා ගැනීම අදි탁ෂිරු වෙනුවට යථා භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියට දැකීම පිළිබඳව චිත්තුත්පාද මට්ටම එක චිත්තක්ෂණයක් මම හැදෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා චිත්තුප්පාදම්පිකෝ අයං උච්චති අයං චොන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාන ඔබේ මුළු ජීවිතේරම තියෙන වටිනාම උපකාරය තමයි හදිස්සිය හදිස්සි වෙන්න එපා. මම මේක නැවත බලලා බලලා කියනකම් පොඩ්ඩක් ඉවසන්න. මම මින් ඉදිරියට එක සැරෙන් හදිස්සි වෙන්නේ නැහැ. මෙන්න මේ චිත්තුත්පාදේ මෙන්න මේ චිත්තක්ෂණය ඒ මනුස්සයාට අම්මට වැඩිය අප්පට වැඩිය උදව් කරනවා ධම්මෝ විනානත්ති පිතාච මාතා මේ ධර්මයට එයා අපිට අම්මෙක් නෑ අප්පෙක් නෑ අපි මේවට පුම්බනවා, තල්ලු කරනවා, උඩගෙඩි දෙනවා, අනේ ඵලයන් කියලා කියන જાතිය තමයි අපි නෑදෑයෝ කියන්නේ. ඒගොල්ලෝ මෙහෙදි පාටි දාන්න කතා කරනවා. නමුත් Taman දැනගන්න ඕනේ පාටි දෙමිල්ල පැත්තක තියලා මේක නැවත කරන්න නම් ඔය පලාසී කියන සමාජ ධර්මයේ අරේ ගුණත් මට තියෙනවා, ඕකත් මට තියෙනවා, මේකත් මට තියෙනවා කියන වෙනුවට තියෙන එක නැවත නැතු උරගා බලන්න. කටමැත දොඩවන්න ඉස්සලා සලකා බලන්න. බලන්න බලන්න බලන්න හරි දේ නම් රත්තරන්නම් උරගාන්න උරගාන්නට ඒකේ ක්‍රෑට් ගන්න කැරට් ගන්න මෙච්චර කියලා කීත හැකි. බොරු දෙයනම් උරගාන්න උරගාන්න එකේ බොරු බව තේරෙනවා. ඉතින් නියම රත්තරන් තියෙන මනුස්සය උරගෑවට බය නැහැ. එයා දන්නවා ඒක ක්වොලිටි එක තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. අනික් මනුස්සයා නෑ නෑ උරගාලා බලන්න දෙන්න බෑ කැමති නම් ගෙඩිය පිටින් ගන්න නැත්නම් නිකන් ඉන්න විකුණනට පස්සේ අපි බඩු වර ගන්න කැමති නෑ කියලා নানা ආකාර නීති දාන්නේ ඒගොල්ලන්ගේ ලාභ බඩුවල තියෙන හිලක් නිසා තමයි. ඉතින් මේ ගුණය යම් කිසි කාවක තියෙනවා නම් අපලාශී ගුණය. අර ගුණ මට තියෙනවා මෙයා ගුණ මට තියෙනවා කියන වෙනුවට තමයි ළඟ තියෙන ගුණ ලක්ෂ වාරයක් මම උරගකා බලනවා අනුපස්සනා කර කර බලනවා විපස්සනා කර කර බලනවා කියලා කියන්නේ ඒ මට්ටමට ගියාට පස්සේ මම ළඟ යමක් තියෙනවා මේ ගැන ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ලා නැවත නැවත උරගාලා බලනවා කියන්නේ එතෙන්ට දියුණුනා කියන්නේ දැන් පැවිදි වියන් කියන වෙලාව කියන එකයි තියෙන මේ ආනන්ද සප්පයි සූත්‍රය. ඊට පස්සේ මේ පරිේශණය සඳහා පැත්තකට වෙනවා. පැත්ත ලෝක ලක්ෂ වාරයක් උරකගා බලපං. ගුණයක් තියෙනවා ඒක ඇත්ත. නමුත් ප්‍රකාශ කරන්න යන්න එපා. ඒක නැවත නැවත කරන්න කියලා. උගලන්ට මතක ඇති වයසකත්තන්ට මතක ඇති ලංකාවේ තෙල් හම්බුණයි කියලා එකපාරක් පත්තරේ තෙල් බෝතල් එකම අරන් මේ පැත්තෙන් දාලා හිටපු අගමැති මේ පැත්තෙන් දාලා දැන් ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපිට තෙල් ලැබිලයි කියලා එන්න බලියක් රැටෙනවනේ. තනි කර පචයක්නේ. ජාතික පුවත්පත්වල මුල් සිරස්තලේ තිබුණේ. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක විශ්ිකන්නේ එන්ජින් ඔයිල් බෝතල් එකම අරන් පෙන්නලා තියෙන්නේ. කිව්වේ මොකද්ද? ලංකාවට තෙල් ලැබිලයි කියලා. මෙහෙම ලනු කීයක් අපේ ඡන්දදායකව කාලා තියනවද මේ වෙනකොට? එක්කෙකුට මතක තියනවද මේ වයිගාව ඡන්දෙට යනකොට? අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා පච දෙක කියලා ඉනකොට මේගොල්ලෝ රහු බැඳගෙන පිටිපස්සෙන් ගිහිල්ලා ඡන්දේ දීලා හිතනවා මේක කුසල ඡන්දේ කියලා. මේක කාම ඡන්දේ බව දන්නේ නැහැ. තන්නේ කර කාම ඡන්දේ. දේශපාලනචෝ හොඳටම දන්නවා ඡන්දදායකයා අමනයි කියලා. මොන ලනුව දුන්නත් කනවා කියලා. ඉතින් මායя කොච්චර ඔක පාවිච්චි කරනවද භාවනා කරන්නේ කරාද දිසපාන්නඥා ඔච්චර පාවිච්චි කරනවා. බෝඩි නැටිලක් නටපන් මම මේක නැවත පරීක්ෂා කරලා මිසක මම පරීක්ෂා කරන එක අතාරින්නෙත් නැහැ. මට කියා බාන්න නෙවෙයි ඕන කළොත් මේක නියම බඩුද කියලා බලන්න ඕනේ කියලා. ආන්නේ පරීක්ෂා කරන ගතිය Tamanට තේරෙන්න පටන් අරගත්තා නම් යා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනට තද්ද වගවීමක් කරන මම ඊට පස්සේ වචනයක් කතා කරන්නේ මම මේ කියන දේ හරි නැත්තම් මම කිසිම ක්‍රියාවක් කරන්නේ ඒකෙන් පව් සිද්ධ වෙනවනම් මම කිසිම ජීවන රටාවක් කරන්නේ අනුන් සූරා කරනවනම් මම කරන ජීවන රටාව යහ එහෙම නැත්නම් ආජීවය යහ ආජීවයක් වෙන්න ඕනේ මම මේ කරන දේ මගේ නිවනට බාධා කරන දෙයක් වෙන්න බෑ. මම මේ කතා කරන දේ කටමැද දිරියුමක් වෙන්න බෑ. මම වග වෙන්න ඕන කියලා. එතන ඉඳලා තමයි සීලයක් තියෙන්නේ. එතන ඉඳලා විතරයි සීලයක් තියෙන්නේ. Taman අත්දැක්ක අත්දැකපු දේ නැවත නැවත කරනවා හුත්තට පටිතද කරගන්නවා. ක්‍රියා වචන ජීවන රටාව එතෙන් පැවිද්ද තියෙන්නේ. ඒක කරන්න බෑ. මොකද ගිහි ලෝකේ කියන්නෙම අඬහැරි. කියාපෑම. ඒ නිසා එතෙන්ට යනකම් කොච්චරක් ගිහිව ඉඳගෙන කරන්න පුළුවන්. කොච්චරක් අපි මේක උරගාලා බල්ලා තියෙන්න ඕනේද? මේක නියම රත්තරන්ද කියලා. ඉතින් ඒ ටික එහෙම කරන කල්යාණ මිත්‍රෝ ලෝකේ නැතුව නෙවෙයි. අපිට හම්බ වෙන්නේ නැත්තේ වෙන්නේ ඇත්තෝ අපි දුර්වච කරන ගතිය නිසා. අපි ළඟ තියෙන මේ වර්චස් ගතිය නිසා. අපි මේ අnder පාණ්ඩය. අපි ආ ඔයගොල්ලන්ගේ ළඟ තමයි අපිටත් තියෙනවා ඒක තියෙනවා කියලා කියා ගන්නවා. එහෙම නැත්නම් ඔය කියන්නේ බොරු. මේ කාලේ කොහෙද නිවන් දකින්න පුළුවන්? අපි ඔන්න බිස්නස් එකක් කරන කීයක් හරි මේ හොඳ කාර් එකක් කරන හොඳ ෆ්‍රිජ් එකක් කරන ඔන්න ඉමු ওই බොරු කතාව ඕනේ නිවන් දකින්න යන්න ඕනේ ඒක මෛත්‍රී බුදුහාමර අපවම කරතක් කියන කියන වචනය පාස කොච්චර ආවංක භාවනා කරන මිනිසුන්ට චෝදනා වෙනවද දන්නේ නැතුව ඒ නිසා භාවනා කරන පිරිසක් එක්ක එහෙම නැත්නම් අපි කිව්වොත් කල්යාණ මිත්‍ර පිරිසක් එක්ක හිටියත් අපිට අල්ලන්නේ නැති අපිට yaadෙන්නේ නැති අපිට බය ඇති වෙන්නේ අපිට ගෞරව සම්ප්‍රති ඇති වෙන්නේ අපි ළඟ මේ මකු ගුණේ තියෙන නිසා. අපි ළඟ මේ පලාසි ගුණේ තියෙන නිසා දැන් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒ පලාසි ගුණේ මතුවෙන්නේ නැති වෙන විදියට ඒ මකු ගුණේ මතුවෙන්නේ නැති විදියට අපි සමත භාවනාවට ගිහිල්ලා කල්පයක් හිටියත් කෙලෙසේ ගෙවෙන්නේ නැහැ. කෙලෙසේ ගෙවෙන්න නම් ඒ කෙලෙසේ මතුවෙන තැනට කටයුතු කරලා මේ මකු ගුණේ මම දැක දැක දන දන ගෙවම් කරන්න ඕනේ. මේ පලාසී ගුණේ මම දැක දැක දන දන ගෙවම් කරන්න ඕනේ කියන ප්‍රයෝජනේ සලකලා භාවනා කරන එකනට මකු ගුණේ එනකොට සතුටක් ඇති වෙනවා. අනේ කල්යාණ මිත්‍ර වෙන තැන මට මේක ආවා. මන් දැන් දැනගන්න ඕනේ මේක ගෙවම් වෙන්න කටයුතු කරන්න. හංගන්නවක්වත් හැංගිලා ධ්‍යාන භාවනා කරන එකවත් නෙවෙයි. එහෙම කරනකොට හරි වෙහෙසයි. එහෙම කරනකොට හරි දරතයක් දැනෙනවා. නිකම් මිරිකල අරපු උක්දණ්ඩක් වගේ දැනෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරත් දැන් වැඩේ යනවා. දැන් කෙලස් කියවෙනවා. ඒක නිසා මේ දරතය, මේ පීඩාකාරී ගතිය, ඒ ඒ පීරිගාන ගතිය හුදුට අවදියෙන් බලන ඉඳලා බලපන් මේක කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න මම ගුණවතෙක්ගේ ගුණ පිළියලා කතා කරන්නේ අර ಗುಣ මට තියෙනවා මේ ಗುಣ මට තියෙනවා කියලා නැති ಗುಣ අටව ගන්න යන්නෙත් නෑ පටව ගන්න යන්නෙත් නෑ ආරූඪ කර ගන්න යන්නෙත් නෑ ඒ අනුව බලනකොට මේ තියෙන මකු ගුණයේ ගෙවි යෑම මේ පලාසී ගුණයේ ගෙවි යෑම මේ බුද්ධ ශාසනයේ විපස්සනාවෙන් තොරව කරන්ට මොනම ක්‍රමයක්වත් නැහැ. ඔකේ මගහැරලා හිටියට කවදාකවත් ගෙවෙන්නේ නැහැ. ගෙවෙන වෙලාවේදී වෙහසයි. ගෙවෙන වෙලාවේදී දොස්තර කෙනෙක් දතක් ගලවනකොට බඩ කට උඩ නැගලා අඬුව දාලා අම්බරලා ගලවන හැටි හරියට හිරි වැටලා නැත්තම් තේරෙනවනේ. ඒ වගේ තමයි. කෙලෙස් යනවනම් දත් ගලවනවා වගේ. ඔය පැත්ත කරලා සමාධියක හිරියට ඒක ඕන ඒක තිබුණාට කෙලස් කැපෙන්නේ කෙලස් කැපෙනකොට වෙහෙසයි ඒ වෙහෙස කල්යාණ මිත්‍රව සලකන්නේ දැන් කෙලස් කෙවීමක් සිද්ධ වෙනවා ඒක අනවරතෙන් බාධා නැතුව කරන්න තමයි අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයත්‍යාන සද්ධර්ම ශ්‍රවණයක් කරගෙන ප්‍රතිરૂපදේශ වාසයක ඉඳගෙන නිතර භාවනා කරනකොට ඒන වෙහෙස අස්පනා පිට අරමුණේ මූණ තියෙද්දි මූණට මූණ දාලා කරගෙන යන එකක් නම් ඒක මතක තියාගෙන ඉඳ දස පාරමිතාම පුරවගෙනුවෙන් තමයි මේ වෙහෙස දැනෙන්නේ දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා ආදී සියලු පාරමිතා කියන හොඳට තමන්ට තේරෙනවා. මං වෙනදා පටලවා ගත්ත දේ දැන් මයිලක තිබුණේ නරක ගති මට තේරිලා ඒක නැති කරන්න මං කටයුතු කරනවා. ආ මේක වෙනකොට තමයි තේරෙනවා මේ සාසනය කියන එක එනම් බුදුරජාණන් වහන්සේ දීපු පණිවිඩය මේ අවුරුදු 2600කට පස්සේ පිලුණු වෙලා නැහැ. ඒකේ හැමම තියෙනවා. අපි මෙතෙක් කල මේ මල්ලෙන් ගහන්න ගිය නිසා එහෙම නැත්නම් චාටු ගතිය වලින් හොයන්න කියන සබෑ. හරියට වැඩියට බැස්සොත් එතන එතන ගිනි ගලට අල්ලපු කතුරක් ගිනි පුපුරු විසිවිවි විසිවිවි විසිවි කැපීගෙන තියුණු භාවයටපත් වෙන්නේ. ගිනි ගලට අල්ලපුවාම ඒක හොඳට තේනවා කර කර කර කර ගාලා කැපෙනවා. ආන්නේ වගේ හොඳට තේරෙනවා අරමුණේ මෙහෙම ඉන්නකොට නානා දේවල් පේන්න පටන් ගන්න. සද්ද එහෙන් ඇහෙනවා, මෙහෙන් වේදනා එනවා, මෙහෙන් හිතවිලි එනවා. නමුත් අර ගත්ත අරමුණේ කෙලස් කැපෙන බව දන්න නිසා අරමුණ ගෙවෙන් වෙනකම් ගෙවන් වෙනකම් ඔය මොන සද්දාවත් වේදනාවක් හිතිලා දරන්න පුළුවන් නම් ඒව ගැන නඩු කතා කරන්නේ නැතුව අරමුණේම කටයුතු කරනකොට ඔය කෙලස් ගෙවෙන දේ ඒකට කියනවා සල්ලක්ඛන සල්ලක්ඛන කියලාත් කියනවා ආශ්‍රවක්ෂය කිරීම කියලාත් කියනවා ටික ටික ටික ටික ටික ටික ටිකම් වැලිකඩදාසික යමක් ඔතනකොට අතුල්ලනකොට උප වෙනකොට ඒ දේ ගෙවීමක් සිදු වෙන වගේ Tamanට තේරෙන පටන් අර ගන්නවා මේ Tamanගේ ඇතුලේ බඩබොක්කේ බහැලා තිබුණ මේ පෞරුෂ ගති එහෙම නැත්නම් යම් යම් ලකුණු ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවන් කිරීමේ කටයුත්ත අපි මේ වගේ වැඩමුළුවකදී අපේක්ෂා කරන්නේ අපි කියන්නේ ඒක තමන්ට බාර දීලා ඔයා ජීවන රටාව හදාගන්න මෙන්න මේ කෙලෙස් අඳුනා ගන්න බලන්න අස්පනා පිට මේකෙන් උනට බය වෙලා දුවන්න එපා. සතිය සරණ කරගන්න. මූල කර්මත්තානේ සරණ කරගන්න. හුදේකලා වෙන්න, විවේක වෙන්න මේ වැඩේ මේ ගෙවන් වීම දිගට වෙන්න කටයුතු කරන්න පුළුවන් නම් තමන්න තේරෙයි මේ භාවනා මධ්‍යස්ථානදී කෙලෙස් අඳුන ගන්නවා මිස කෙලෙස් මතුවෙන්න gedara ගිහිල්ලා මාළු කඩේට යන්නම ඕනේ. පොළට යන්න. එදාට තමයි කෙලෙස් මතුවේ. මේකේ හිටියට වැඩේ හරියන්නේ නැහැ. මේකෙදි කෙලෙස් මතුවෙන්නේ නැහැ නේ. එනිසා මේක හදලා මේකෙන් යම් ප්‍රමාණයට ආයුධය අරගෙන එළියට බහින්න ඕන. බැස්සට වන්නකොට ඔන්න මාන්නක්කාර ගති, ඔන්න පලාස ගති, ඔන්න මකු ගති. Tamanට එනකොට සතුටු වෙන්න අඩු ගන්න මට දැන් කෙලෙස් අඳුරන්න පුළුවන්. මම දැන් චිත්ත මාත්‍රාවක් ඇති කරලා තියෙන මේක නැතිකරන්න. ඒ නිසා මම මේකෙන් පශ්චාත්තාප වෙන්නේ. දැන් මට සත්පුරුෂයන්ගේ සුවච ගතිය තත්පුරුෂෝ කැමැති වෙන ගතියක් තියෙනවා කෙලස් වැටෙනවා කියලා ඒක කටයුතු කරන්න පටන් අරගත්තොත් මුළු ජීවිතේම අපිට තියෙන කංකටළු සියල්ලම උදු විනෝදාංශයක් බවට පත් වෙනවා ඔක්කොම අපි කරන්නේ කෙලස් කිවන්න මිසක් කාටවත් අnder පාණ්ඩවකට ලාභයකට අසත්කාරයකට සම්මානයකටවත් නෙවෙයි එතකොට තේරෙන පටන් ගන්නවා දටු ආපු කුරුල්ලෙක් විශාල අවකාශයට පැනලා තටු ගහලා පීනන්නා වගේ සාසරේ තියෙන ඔක්කොම ධර්ම කොටස්ද මූල ධර්මද විනයද සත්පුරුෂයෝද සද්ධර්මයේද පුදුම විදිහට සහයෝගය දෙන්න පටන් ගන්නවා. ඒකේ එන්න අර චිත්තුත්පාදේ ඇති කරන මේ කෙලෙස් මතු වෙනකොට පස්ස ගන්න එපා. සතිය ඉස්සර කරගන්න, සීලය ඉස්සර කරගන්න, සද්ධාව ඉස්සර කරගන්න. අන්න එම ගමන යන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි මේ සෙල්ලම නම් මීට ඉස්සලා සංසාරේ කරලා නැහැ කියන්නේ. කද්දාකවත් සංසාරේ මේ වැඩේ කරලා නැහැ. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මගේ අර අර ගිහිල්ලා. දැනටත් වැඩි හරියක් කරන්නේ මං ගාරින එක. මගහැරියා කියහම වෙන්නේ මොකද්ද? දීර්ඝ සංසාරයකට වාසනාව ලැබනවා මිසක් කෙලස් කෙවෙන්නේ නැහැ. ඒ නිසා අපි වගේ මේ වගේ දහම් දිවයික ඉපදිලා බෞද්ධ දෙමව්පියන්ට ජාතක වෙලා සියලු වැඩ බහා තබලා අපිට මෙහෙම කටයුතු කරන ශක්තියකුත් ලැබිලා මේ යන පිරිසකට මිස හිතන්න මේ වගේ චිත්ත මාත්‍රාවක් උපය ගන්න පුළුවන් වේද ශාසන ආලෝකයක් නැති කෙනෙකුට චිත්ත මාත්‍රාවක්. ඒකල ඉදිරියට යන්න පුළුවන් වේද කියලා. ඒක ඇති වුණාට එහෙම පුළුවන් වුණාට ඒක පොඩි ගමනක් නෙමෙයි කැඹුරු ගමනක්. නමුත් මේ පිරිස අදිෂ්ඨාන කරගන්නවා අපිට හැබෙන හැම වෙලාවෙම ඒ පුළුවන් තරම් ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සලා කරපු ඒ ආදර්ශ පාඩවල හැටියට ඒ පෙරමග ගමන් දකිමි ඉදිරියට යන්න අදිෂ්ඨාන කරනවා කියලා කටයුතු කළොත් තමන් ළඟ තියෙන කෙලෙස්ම තමයි තමන්ට මාර්ගය පෙන්වන්නේ තමන් මේක අඳුන ගන්න ඕනේ. ඉතින් මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් එවැනි කෙලෙස් අඳුනාගෙන පස ගන්න නැතුව ඉදිරියට කාගෙන යන්න ශක්තිය පිණිස දරයේ පිණිස බලයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිළු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා